යාච ditta ධම්මිකා රූප සංඥා යාච සම්පරායිකා රූප සංඥා උභය මේතං අනිච්ඡං යද නිච්ඡං තං නාලං අබිනන්දිතුං නාලං අභිවදතුං නාලං අජ්ජෝසිතුං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් වගේ දාන්න පරිදි අපි මේ ධර්ම දේශනා සඳහා මාතෘකාව උපුටා ගන්නේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් වෙන ආනන්ද සප්පාය සූත්‍රයෙන් ඒක සරුවචන දේශනා සහිත සූත්‍ර පිටකයේ සූත්‍ර හතරේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඉතින් අපි මේ ධර්ම දේශනාමලිය සඳහා ඒ නාම ආනන්ද සප්පාය කියන එක නොසලෙන සපක් කියන විදියට පරිවර්තනය කරගත්තා. ඉතින් මේ නොසැලෙන සැපක් කියන මාතෘකා ඉදිරින් තියාගෙන සරුවචන් වහන්සේ අපිට මේ නොසැලෙන සැපක් පිණිස පිළිපැදිය යුතු ආකාර ඒ වගේම භාවනාවේදී තමන්ට ලැබෙන අත්දැකීම් වලින් නොසැලෙන සැපට අනුග්‍රහ කරන හැටි ඒ අනුව ඉදිරියට ගමන් කරන්න අපිට පෙතක් මාවතක් සකස් කරන හැටි ඒ වගේම ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ නොසැලෙන භාවය හරහා අවසානයේ නිවන දක්වාම සැලීම කියන මාතෘකාව හරහා අපි ගෙනියන හැටි කියන විවිධ පැතිකඩ තියෙනවා. ඉතින් මේ විවිධ පැතිකඩින් අපි අර බලන ආකාරයෙන් තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ වැඩපිළිවෙලේදී සර්වචන් වහන්සේ මේ සාර්ථක එහෙම නැත්නම් හරියන එහෙම හැකි සංඥාව ඇති වෙන ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ වැඩපිළිවෙලේ මේ අශීර් වැඩපිළිවෙලේ මේ සංකීර්ණ ගම්භීර වැඩපිළිවෙලේ ඊළ ජයගත්ත කෙනෙක් ජයගත්තට පස්සේ අර තමන් ආපු පෙත තමන් ආපු මාර්ගය සලකා බලනා ස්වරූපෙන් තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒකේ අනිත් පැත්ත කියන්න තියෙන්නේ ඒකට යනකම් ඒක අත්දකින්නකම් ඒක ආශේවනය කරනකම් කවදාකවත් එහෙම කෙනෙකුට එහෙම දෘෂ්ටි කෝණයක් ලබා ගන්නත් බෑ. මෙන්න මේ දෘෂ්ටි කෝණය අගය කළ යුතු කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඒක පිළිබඳ ඉංගියක් නොදුන්නොත් අසරණයි අනාථයි. ඒ නිසා සරුවචනාංශේ අවබෝධය ලැබු කෙනෙක් ලව්ව කතා කරනවා. කතා කරලා එයා දකින්න හැටි එයා මෙතෙන්ට එනකන් නැගපු padi ටික එකින් එකට එකින් එකට විස්තර කරනවා විස්තර කරනකොට මේ ජයග්‍රහී හැඟීමකින් අර පහු කරපු හෙළ දිහා බැලීමක් මෙතන කෙරෙන්නේ. ඉතින් අපි ඊයේ ගත කරපු තැන ඉඳලා ඊ ගාවට padi නැක්කට පස්සේ ඊයේ ගත කළ තැන දක්වා ඊයේ විස්තර කරපු තැන දක්වා විස්තරය තමයි ඊ ආර්ය ශ්‍රාවකයා ඒ තමන් අත්විඳපු මේ ආධ්‍යාත්ම ජීවිතයේට සතිය ඉගෙන ගන්න සතිපට්ඨානේ පිටවන්නේ ඉස්සරලා ලෝකයේ තියෙන වර්තමාන වශයෙන් තිබිච්ච කාමය තමන් ඒකට යෙදී ගත කළ හැටි බොහොම ජයග්‍රාහී හැඟීමකින් දැන් බලනවා ඒ වගේම එදා ඒ සැප විඳිද්දි මතු මත්තේ කාම සැපේ සඳහා Taman සැලසුම් කරපු හැටි ඒ සඳහා අපේක්ෂාවෙන් හිටපු හැටි ඒ සඳහා සද්ධාවෙන් යෙදී ගත කර හැටි කල්පනා කරනවා ඒ කල්පනා කිරීම හරහා ඒ කාමයට යොදපු කාලය නාස්තියක්වත් වැරද්දක්වත් විදිහට නෙමෙයි දකින්නේ පටන් ගන්න පදනම මෙන්න මෙතනින් පටන් ගත්තේ. එදා මේ ලෝකේ තිබුණේ කාමේ වර්තමාන වශයෙන් කාමයේ වඩණ්ඩයි. එයින් සන්තෝෂ වෙනකොටත් වෙන්නත් ඉස්සෙල්ලම ඒක අනාගත වශයෙන් ලබන හැටි පිළිබඳව අපේ හිත ගොඩාක් ඉදී සැදී පැහැදී කටයුතු කරා. ඉතින් කොහොම හරි මේ පුද්ගලයා මේ තරම් මේ ඇදගෙන බැඳගෙන වද දෙන මේ කාමයෙන් වෙන්වීමට සූරවීර ධීර ප්‍රයත්නයක් කරනවා. අනේ ප්‍රයත්නය කරපු දවසේ තේරෙනවා මේ කාමයෙන් අයින් වුණාට කාම සංඥාව එලවෙලව පහර දෙන හැටි. ඒකෙමුත් බරකාණක් වැටෙද්දී මේ කියන සාර්ථක ජීවිතය ගත කරපු ආර්ය ශ්‍රාවකයා එතනින් වැටෙන්නේ නැතුව කාම සංඥා යන්තම් මෝදගලිච්ච මිනිහෙක් ඔළුව උසලන හය වතුරින් ඉස්සුවා වාගේ වර්තමාන මොහොතේ කාමයේ දුරු කරගෙන නීවරණයෙන් දුරු කරගෙන කාම සංඥා චිත්තක්ෂණයට බුද්ධි විදිනවා ඊට පස්සේ ඒකේනා ඒ සාර්ථකත්වයේ හරහා ජයග්‍රහය හැකියම හරහා මත්තටත් මේ කාමේ දිගටම පහර දෙනවා. මත්තටත් මේ විදිහට ස්පාසුවක් ලබන ඉසේෂ්මක් ලැබීම සඳහා මෙන්න මේ මේ විදිහට කටයුතු කරනවා කියලා සම්ප්‍රායික කාම සංඥාවට පහර දෙන්න තරම් ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. ඒක නිකන් සාමාන්‍ය විවාහණයක් කියනවා ධ්‍යානයක් ලැබලා ධ්‍යානෙ වශී කරගත්තා වගේ. ධ්‍යානය කියලා කියන්නේ වර්තමාන වශයෙන් කාමෙන් දුරු වීම. ධ්‍යාන වශී කියලා කියන්නේ කැමැති වෙලාවට යන්න පුළුවන්කම. ඉතින් මේක සාධාරණයි සමත භාවනා ක්‍රමයක විස්තරයක් තමයි මෙතන කෙරෙන්නේ. නමුත් <clears throat> මම උත්සාහ කළා ඒකෙම ධ්‍යාන මට්ටමේ සමවැදීමක් එහෙම නැත්නම් අර්පණාවක් නැති වුණත් යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට සමත වශයෙන් සමත සමාධියක තෙද වශයෙන් නීවරණ යටපත් කරන්න පුළුවන් නම් එයාට කියන්න පුළුවන් මම සමත ධානයකින් නෙවෙයි විපස්සනා ධානයකින් කියලා වචන පාවිච්චි කරන්න වෙනවා ඒක සම්මත වචනයක් නෙවෙයි විපස්සනා වශයෙන් නීවරණ ප්‍රහාණය කරලා වර්තමාන වශයෙන් හිත පැහැදිලි කර ගන්න. පාදා ගන්න. පාදාගත්තට පස්සේ මේ ක්‍රමෙම නැවත නැවත කරලා දහසකුත් බාධා තියේදී විවිධ උපක්‍රම හරහා මට කාමේ නැති ජීවිතයක් හම්බ වෙන කාමේ තියෙනවා. ආවොත් මෙන්න මේ මේ විදිහට මම කයින් කරන්න හැටි දන්නවා කියලා මත්තට එන්න තියෙන කාමයේ පිළිබඳවත් විශ්වාසය ඇති කර ගන්න. ඉතින් විශ්වාසය ඇති කරගත්තාට පස්සේ යෝගාවචරගේ යෝග ජීවිතයේ රුචි අසුකම් වල පෞරුෂත්වයේ පරිසරයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ යෝනිසමනස්කාරය ලොකු වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. මොකද එයා දන්නවා මේ කාමේ නැතුව ජීවත් වෙන්නත් බෑ නමුත් මේ කාමේ සම්පූර්ණයෙන්ම පූර්ණ කාලීනව ගත කරොත් මේ කාම සංඥාවෙන් දුරු කිරීමෙන් දුරු කිරීමේ ප්‍රයත්න සඳහා කාලේ නැති වෙන නිසා ජීවිතේ හැඩගස්ව ගන්නවා වරින් වර ඒ කාම සංඥාවල් මත්තට එනවත් නැති කරලා ඉවවත් තලාව බන්න පුළුවන් වෙන විදිහේ ජීවන රටාවක්. ඒකට අපි සාමාන්‍යයෙන් ශාසනය කියන්නේ ආජීවයේ සම්මා ආජීවය සමංගේ මේ බඩගෝස්තරය රැක ගන්න හැටි ජීවිකාවෘතිය එහෙම නැත්නම් ආජීවය සම්‍යක් විදිහට හදා ගන්න. හදාගත්තට පස්සේ ආට වරින් වර අර වගේ විනාඩි 10 15 පැයමාර නිවර්ණයෙන් තුරව පවත්වන්න පුළුවන්. එයාට විශ්වාසය පහළ වෙනවා. මෙන්න මේ විදිහට නිවර්ණයෙන් තොරව මේ කය මේ හිත පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ඒ නීවරණයන් තොර කිරීම සඳහා පාවිච්චි කරන ලද අරමුණම ඒ නිමිත්තම අර සම්මත ක්‍රමයෙන් බල බල හිටින් ගියාට දැන් ඊට පස්සේ නීවරණකින් තොරව වළනකොට ඒක ධාතු වශයෙන් දැක ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. රූප ධර්මමයි මේකේ තියෙන්නේ මේ ආස්වාද ප්‍රසආස කිව්වත් ඒක උණුසුම් සිසිල් කම්පන චංචල ගති විතරයි. එතන මම හුස්ම ගන්නවා කියන එකක් මේකේ නෑ. මේකේ තියෙන්නේ ධාතු වැඩ පිළිවෙලක්. ප්‍රසවාසෙත් එහෙමයි. ඊට පස්සේ පිම්බීම හැකිලින් බලන කෙනාට පේනවා මේක මයි නමක් අදිනකොට වගේ අදිනකොට පිම්බෙනවා අතනකට හැකිලෙනවා. ඒක සාමාන්‍යයෙන් වායු පීඩන යන්ත්‍රයක වැඩ පිළිවෙල යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කිව්වත් පිම්බීම හැකිලිම කරා. ඒ වගේම සක්මන් කරනකොට ලීවර් යන්ත්‍රයක් වාගේ මේ යන්ත්‍රය වැඩ කරනවා. එදින්දා වැඩ කරනකොටත් ඒක බැකෝ යන්ත්‍රයක් වාගේ එක එක එක එක ක්‍රියා කරනවා. ඒ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ රෝබෝ කෙනෙක් වාගේ යාන්ත්‍රිකව සම්පූර්ණව කරන්න පුළුවන්. මේකේ මොනම දෙයක්වත් නැහැ කරන්න බෑ කියලා. ඒක අපි දකිනවා මෑත වෙනකොට මේ එක එක සංකීර්ණ අනතුරුදායක නැත්නම් අධික ශිල්පීය ඥාන අවශ්‍ය දේවල් වලට රෝබෝ යන්ත්‍ර සකස් කරන හැටි. ඒක නිසා අන්තිමට බලනකොට මේක එක්ක ලීවර යන්ත්‍රයක් එහෙම නැත්නම් වායු පීඩන යන්ත්‍රයක් එහෙම නැත්නම් নানা ආකාර විද්‍යුත් චුම්බක යන්ත්‍රයක් විදිහට මේක නියන් ධාතු ක්‍රියාවලිය පේන්න පටන් අරගන්නේ විදුලිය කාපුවාම යන්ත්‍රයක් වැඩ කරනවා වගේ කුලම් පීඩනය වැඩි කරපුවාම යන්ත්‍රයක් වැඩ කරනවා වගේ ජල විදුලි යන්ත්‍රයක් ජලය ලැබෙනකොට වැඩ කරනවා වගේ මේක වැඩ වගේක් යනවා. ඉතින් ඒ රූප ඊටාම හොඳට ධ්‍යාන මට්ටමක ඉඳලා බලනකොට සමාල්ලාවට දැකපු ආනාපානෙම ධාතු ස්වරූපෙන් ධාතු කියන මෙතන සඳහන් කරන රූප ස්වරූපේ රූප ක්‍රියාවලිය පේනවා. නමුත් ධ්‍යානෙ නැගිටපුවම ආයෙත් මම යනවා. ආයෙත් මගේ අත, මගේ කට, මගේ බඩ මේ බඩේ එකක් කොම, ඉෂි එකක් කොම ඉස්සලා තිබුණේ මේ උණුසුම් කම්පට චංචල ගති. දැන් ධ්‍යානෙන් ගැට වෙච්ච ගමන් ආයෙ කට බඩ, නහය, ඉෂි එකක් කොම, බඩේ එකක් කොම, ඩෙන්ගුන ඔය ඔක්කොම ටිකේනවා. ඒතකොට යාට තේරෙනවා වර්තමාන වශයෙන් මේ රූප සංඥාව ජය ගන්න පුළුවන් ධ්‍යානයේ තියෙන තෙදට නමුත් ඇස් දෙක අරපු ගමන් නැවතත් එනවා. ඉතින් යාට සිද්ධ වෙනවා මේ මත්තරත් මේ හොල්මන එනවා ආව කිසිම වෙලාවක මේක මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව එන හැම එකකම ඒකේ තියෙන ධාතු ස්වරූපේ බලන්න. ඒක නිකන් එක විදියක වෛද්‍ය විද්‍යාවක් වාගේ. අනුන්ට ලෙඩක් වුණාට පස්සේ ඒ ලෙඩ ආවේ මේ විසබීජ නිසා විසබීජ නැති කරපන් ලෙඩ නැති වෙනවා. උට ඉසాత බඳගෙන අඬලවත් එහෙනම් ලෙඩේට මැරුණයි කිව්වටත් ඒ ලෙඩා වේදා එච්චර ගණන් ගන්න නරකයි ගණන් ගත්තොත් වෛද්‍ය ශාස්ත්‍ර කරන්න බෑ. ඒ වගේ තමන්ගේම දිහා මත්තට එන ඒ රූප සංඥා මත්තට එන රූප පිළිබඳව ඒවා මම මාගේ කියා ගැනීම පිළිබඳව යෝගාවචරයට වර එක අටවැඩිය ගැඹුරින් කල්පනා කරන්න වෙනවා. මේ ශරීරයට ඇති වෙන්න ශරීරයේ තියෙන රූප ටික වර්තමාන වශයෙන් ධාතු වශයෙන් දැක්කට ධ්‍යාන නැති වෙලාවේදී අනාගත වශයෙන් ආයෙත් මමෙක් එන්න ඉඩ තියෙනවාමයි කියන්නේ. මමෙක් එනවා. අත් දෙක අරපු ගමන් එනවා. මේ එන හැටි කොහමද? ඒ නිවර ටික ආපහු ආපු නිසා. අර පරණ නිත්‍ය සංඥා වෙනවා. ඒක නිකන් වතුර රබර් බෝලයක් වතුර යට කරගෙන ඉඳලා අත අත අරපු ගමන් ඒක උඩට එනවා. ඒ වගේ රූප වශයෙන් මේ දැකපු తত্ত্বය මේ ධ්‍යාන මට්ටමේදී උනාට ධ්‍යාන නැතුව ඇස් දෙක අල්ල වැඩ කරනකොට එනවා. ඒ නිසා මත්තට ආවත් ඒක මේ ධානාලෝකයෙන් දකින්නාසේ දිගට මේ රූප විශේෂයි මමත්‍යක් ආරෝඪ කරන්නේ නැතුව බුද්ධලාරෝපණයක් කරන්නේ නැතුව මම මාගේ කියාගන්න තුව බලන්න නම් අඩු ගානේ ධානයක් නැත්තම් සතියකින් මේ ටික බලන්න පුළුවන් ගතිය. එහෙම නැත්තම් අඩු ගානේ චින්තාමේ ඥානයක් කරා මේ ගහ බැන ගන්නකොට තෝතෝ වරපල කියනකොට මේ ඔක්කොම ධාතු සෙල්ලමක් බව දැනගන්න පුළුවන් නම් එයා වර්තමාන වශයෙන් ditta ධම්ම වශයෙන් රූප දකින්න විතරක් නෙමෙයි යේච ditta ධම්මිකා රූප රූප යේච සම්පරායිකා රූප යාට බේන්න පටන් ගන්නවා මත්තට මේ රූපාකාරයෙන් මේ තියෙන දේවල් මමෙක් වෙන හැටි මගේ වෙන හැටි මගේ ආත්ම වෙන හැටි මගේ අම්මා මගේ තාත්තා අල්ලපු ගෙදර එක්කන මේ හතුරා මේ මිතුරා ආදි වශයෙන් මේ කතාව ගොඩනගෙන ඇති දකින්න නම් ධ්‍යාන මට්ටම නිවර්ණයෙන් තොර මට්ටම කියන්නේ අන්තසුඛෝපභෝගී තත්ත්ව නැතත් සතියෙන් වර්තමානයේ තියෙන සතිය ඉස්සරහට ප්‍රක්ෂේපණය කරන්න වෙනවා. ප්‍රක්ෂේපණය කළා මේව කොහොමඩක්වත් උත්සාහ කරනවා මම වරහා මේක මගේ කියව ගන්න. මමයි කියව ගන්න. මගේ ආත්මය කරගන්න නමුත් මම මේක පුළුවන් තරම් ධර්මානුකූලව සලකා බලන්න ඕනේ. එහෙම ධර්මානුකූලව සලකා බලන මිත්‍රයන් එක්ක ඇසුරු කරන්න ඕනේ. එවැනි ධර්මදේශන අහන්න ඕනේ. නිසා මේ වෙන දේවල් මම කියා ගන්න නැතුව, මගේ කියා ගන්න නැතුව, මගේ ආත්මය කියා ගන්න නැතුව ඉන්න. ඉතින් හරියට මේ අපි වෙන රටකට ගිහිලා දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වෙන මහන්සියක් වගේ මහන්සියක් වෙන්න වෙනවා. ඒ කියන්නේ මේ ආර්ය විවහාරයට පුරුදු වෙන්න වෙනවා අපට. එන දැන් ආර්ය ක්‍රියාවල් වලට පුරුදු වෙන්න වෙනවා අපට. ඒ මොකද අපි දන්න වර්තමාන වශයෙන් නම් මේක තලාව බන්න පුළුවන්. මේක රූප වශයෙන් දකින්න පුළුවන්. නමුත් අනාගතේ බෑනේ. ඒ සඳහා ගන්නව වර්තමානයේ ගත්ත මේ ගැම්ම අතීතයට සම්ප්‍රායිකව මේ ditta ධම්මව දක්වපු සම්ප්‍රායික වශයෙන් ගෙන යාම සඳහා ඒ යෝගාචර කාලයක් යනවා. ඒක නිකන් කියන්නේ පළවෙනි භාෂාව ඉගෙන ගන්න අපි ඇඟට නොදැනි දෙවෙනි භාෂාව ඊට වඩා උඟක් වෙනස්. ඒකෙදි දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වයසට ගිහිල්ලා නම් ඊටත් තමයි. ළමා වයසේ දෙවෙනි භාෂාව ලේසි. අහන්නේ වගේ මේ මිත්‍යක් මම කියාගත්ත මගේ කියාගත්ත ආත්මය කියාගත්ත මේ රූප හුදු රූප විතරයි ඒ රූප මම එව්වට උඹ මේක මම මාගේ කිව්වට ඒ රූප කවදාකවත් දන්නෙත් නෑ හැඟීමකුත් නෑ මේ මම මේකට මම කියලා කියන බව රූප වැඩ කරන්නේ තන්නේ කර න්‍යාය ධර්මයක් හැටියට ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයක් හැටියට එතන ධර්ම නියාමයක් හැටියට චිත්ත නියාමයේ වෙන්නේ වා අල්ලගන්න හැටි. අන්නේ ධර්ම නියාමයේ තේරුම් ගතට පස්සේ එයාට මේ මුළු ලෝකෙට ආගන්තුකෙක් වෙනවා යා. ලෝකේ කටයුතු යනවා එක එක කරා මේක මම මාගේ කියා ගන්නවා. ඒ කියන පුද්ගලයාත් වරක මම මාගේ කියා ගන්න වෙනවා. කිව්වට මේ නාඩගමේ මේ මගේ චරිතයේදී මට මේ මේ දෙබස් ටික කියන්න වෙනවා. හැබැයි මේ ඇඳුම් ගලවල මම සාමාන්‍ය මිනිහෙක් තමයි මම මගේ ජීවිතය ගත කරන්නේ. අන්න ඒ වගේ මේ නාඩගම් ලෝකයකුත් රංගපියාමලකකුත් සාමාන්‍ය ලෝකෙකුත් වගේ එවැනි කාමභෝගී රූප අල්ලගත්ත ලෝකේ භෞතික ලෝකේ භෞතික පිටිසුත් එක කටයුතු කරනකොට ඒ නාටකමේ ඒ වචන ස්වභාවය ඒ Tamanට අදාළ දෙබස් කොටස් ටික කියවනවා. කිවට එයා දන්නවා මේගොල්ල මේක අල්ලන තරම් ගැහුවට මේක යට මොකුත් නැහැ මේක හිස්. නමුත් ඒක කියන්නේ කිව්වොත් මේ මිනිස්සයා වල්ලා හිරේ දානවනේ. පිටංකොටුවට දානවනේ පිස්සු කියලා. ඒ නිසා මේ නාටකම නටනවා. ඊට පස්සේ මේ විදිහට යා පුරුදු කරගෙන යනකොට මෙයාට මූණ දෙන්න වෙන අර වගේ අනපේක්ෂිත තත්වයක් ਸਰුවචනාංශේ දකින්නවා ਸਰුවචනාංශේ දැන් ඒක අවබෝධ කරපු ආර්යයන් වහන්සේ නමක් ලව්ව ඇහෙන්න සලස්වනවා ඒ මොකද්ද යේච යාච රූප සංඥා ditta dhammika රූප සංඥා යාච සම්ප්‍රායික රූප සංඥා ඒ කියන්නේ මෙයා ධිටදම වශයෙන් ගත්තොත් භාවනාවට ඉඳගෙන හොඳට දැන් හොඳට දන්නවා මේ ආනාපානේ අපි ගත්තොත් මූල කර්මස්ථානයේ වශයෙන් නිදර්ශනයකට ඒක සම්පූර්ණයෙන් ගෙව්වා. බොහොම සුළු වේලාවකින් ගෙව්වා. ඊවට පස්සේ එයා ටික වේලාවක් පළවෙනි දවසේ ගොඩ වේලාවක් හම්බෙන ටික වේලාවක තාමත්ම ගැටුමකින්තර විශාල අවකාශයක බොහොම ස්පාසු වෙනවා. ස්පාසුලා ටිකක් වෙලා ගියාට පස්සේ ආයශරයක් මේ කයේ ආයශරයක් මේ ඇහි නාසයේ කනේ දිවේ යම් යම් දේවල් වෙන්න පටන් අර ගන්නවා ඇහැට රූප වර්ගයක් පේනවා දැන් මේක ඇත්ත රූපද ඉතින් හිතාගත්ත රූපද කියන දන්නේ රූප සංඥාවල් වගේක් නිකන් ගින්දර නිවුනට පස්සේ දුන්නගිනවා වාගේ එන්න පටන් ගන්නවා නිස්සද්ද වෙලා ඉන්නකොට කනට ශබ්ද වගේක් ඇහෙනවා. ඒක ඇත්තම තරංග තවලින් වැදිලා ශබ්ද තරංගෙන් ඇති වෙන එකක්ද? නැත්නම් හිතම ප්‍රක්ෂේපණය කරන එකක්ද කියන දාන්නේ. නාසයට ගඳවල් වගේක් එනවා. ඒක එච්චරම වෙන්නේ නැහැ. රූප ශබ්දවලට නම් බොහොම ප්‍රසිද්ධව සිද්ධ වෙනවා. නාසයට ගඳ වගේකුත් සමහරකට එනවා. ඒක මේ පරිසරයේ තියෙන ගන්ධ රූප වලින් වෙන එකක්ද නැත්නම් හිත හොල්මන් කරන එකක්ද කියන්න බෑ. කාටට තිකෙල වුණා, දිවට රස දැනෙනවා. ඒව ඇත්තටම රස ඕජාවකින් වෙන එකක්ද හිතින් හදාගෙන එකක් දන්නේ මේ කයට ගොඩාක් හොල්මන් වෙන්න පටන් ගන්නවා එක එක පැති වලින් එන්න පටන් ගන්නවා ඒක Tamanne තේරෙන දා උඩ යනවා වගේ තේරෙනවා නමුත් ඇද්ද කරලා බැලුවොත් ඇත්තට උඩ ගිහිල්ලා නැහැ එහෙම නැත්නම් පොළොවේ කිඳා බහින්නා වගේ තේරෙනවා මට විශාල වෙන්න පටන් ගන්නවා මේ මේස පොදියා දිග යනවා අනික ගන්න එකට එකතු වෙලා ගුලි වෙලා සම්පූර්ණ රසදී එකතු වුණා වගේ එකතු වෙන්න පටන් ගන්නවා මේ සෙල්ලම් වෙන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයා රූපය අත්දකින්න පුළුවන් රූපය ගිවං කරාට පස්සේ මේ රූපේ රූප සංඥාවල් වර්තමාන වශයෙන් ඉන්න පටන් ගත්තට පස්සේ එයා ඒක පිළිබඳව වශී භාවයක් ගන්න එක ඒක පිළිබඳව අගුරුවක් එහෙම නැත්නම් ඒක පිළිබඳව සිද්ධි කර ගන්නවා කියන එක තන්නේ කර මනෝමය සෙල්ලමක් තියෙනවා ඉස්ලාමයා දැනගන්න ඕනේ මම හොඳටම අරමුණක් වශයෙන් ගත්ත රූපේ ආනපානෙ ගෙවම් කරා. ගෙවම් කරලා ඉවරද ස්පාසුකුත් හම්බුණා. ඒ ස්පාසුවේ පටල වෙන්න වෙන්න, පදම් වෙන්න වෙන්න ආයසරය සද්ද වගේක් ඇහෙනවා. ආයසරය රූප වගේක් පේනවා. ආයසරය ගන්ධ වගේක් දැනෙනවා. රස දැනෙනවා, පහස දැනෙනවා. ආනපානෙ දෙවිල්ල යනවා. එතකොට යාට මේ අධිකාරිනේ කොංගු වෙලාවට කරනවා වෙලා. එනතන් හයියුස් මරගෙන බලන්නේ කොංගු වෙලාවට කරනවා. අයි මේ විදිහට අපි විවිධාකාරයෙන් අර එන සංඥාවට ප්‍රතික්‍රියා කරලා බලනකොට පේනවා මේක ඇත්තටම වෙච්ච සිද්ධියක් නෙවෙයි. නමුත් වුණා වගේ සංඥාකාරයෙන් සිද්ධ වෙනවා. මේක යෝගාවචරය අපි හිතමු හොඳ ශ්‍රද්ධාවකින් නැත්නම් හොඳට මේ කර්මත්තානේ සුද්ධ කරගෙන හොඳ ලෑස්තියකින් ගිහිල්ලා එම ආවට මං වැටෙන්නේ නැහැ මම මේක බලන් ඉන්නවා කියලා කිව්වට ඒ යෝගාවචරයට අනන්ත සැකයක් පහළ වෙනවා මීගාව දාසේ මේ ගුරුවරයා නැතුව ඉඳද්දි මේ ස්ථානේ නැතුව ඉඳද්දි අනියම් භාවනා කරනකොට ආයෙ එන්න ඉඩ තියෙනවා. ඒක රූපේ නෙවෙයි රූප සංඥාවක්. නැත්නම් රූපේ හේවණල්ලක්. ඉතින් ඒකට මම මොකද කරන්නේ කියලා එතන කමටහන මොනම තාලකින්වත් සුද්ධ වෙන්නෙම නැහැ. සුද්ධ වෙන්නේ නැත්නම් මොකද අල්ලලා ගෙවම් කරන්න තියෙන එක ගෙවම් කරත හැකියි. නම ගෙවම් කළා ඉස්සත තරම් විතර විනාඩි ගානක අර ආස්වාදේ නැතු යනවා පොඩි වෙලාවකට ආස්වාදේ ලැබෙනවා ලැබිච්ච ගමන් ආයසරයක් ඒ සංඥාවල් ටික නිකන් මේ වතුරක ඡායාව වැටෙනවා වගේ එහෙම නැත්නම් දුමක මනුෂ්‍ය රූපයක් පේන්න වගේ নানা ආකාර බවල් වෙන්න පටන් ගන්නවා ඉතින් මෙතනදී මේ යෝගාවචරයා කාමයේ පිළිවන් තිබුණ හැඟීම කාම සංඥාවක් වශයෙන් අපිට වද දුන්නා රූපය පිළිබඳ තිබෙන දැන් රූප සංඥාවක් වශයෙන් වද දෙනවා. එන්නේ මේ රූපය රූප සංඥාවක් වෙච්ච තැනේදී ਸਰවඥාන්සේ මේ යෝගාවචරයට කමඨාන සුද්ධ කරගන්න මේ යෝගාවචරයට ස්වායක්ත වෙන්න ස්වාධීන වෙන්න මුංචි මන්ත්‍රයක් අතර දෙනවා. මෙතෙන් දෙනකම කමඨාන පුරුදු විදිහට කරගෙන වරේ. ඔබ ඔබ බල පුළුවන් කාර්කමට පුළුවන් දැනුවත්කමට ඒ පළපුරුදු තාලට කාමයේ ගෙවම් කරලා කාම සංඥාව ගෙවම් කරලා අරමුණ අරගෙන අරමුණත් ගෙවම් කරලා මේ රූප සංඥා එනකොට මේ වර්තමාන වශයෙන් රූපයක් ආවත් අනාගත වශයෙන් රූපාව ඔබේ මේතන් අනිච්ඡං මේ දෙකම අනිත්‍යයි කියලා තේරුම් ගන්නේ මොකද මේ ඒ සංඥාවල් අනිත්‍ය බව තේරුම් ගන්න එකම දේ තමයි දකින දකින වෙලාවේ විනිශ්චය කරන්න යන්න එපා ඒක දිහා බලාගෙන ඉඳව බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා හරියට වලාකුළක හැඩේ වෙනස් වෙන්න වගේ බොහොම ශීක්‍රින් වෙනස් වෙන නිසා මේක අනිත්‍යයි. රූපෙට වැඩිය රූප රූපෙත් අනිත්‍යයි. රූප සංඥා උංගා අනිත්‍යයි. නිසා රූප සංඥාව දක්වා මේක දියාරු කරගෙන බල බිඳගෙන ඇල්මරාගෙන විෂමරාගෙන ආනේ රූප සංඥා වෙනකොට මේක අනිත්‍ය දෙයක් බවයි. ඔබ එහෙම හිතන් අනිත්තම් එතකොට යදනිච්ච යමක් අනිත්‍ය නම් නාලං අජ්ජෝසිතුන් නාලං අභිවදතින් නාලං අභිනන්දිතු මේක බැසගෙන මගේ කියා ගන්න වටින්නේ නෑ මේ ගැන අනුන්ට කියා පාන්න වචන කතා කරන්න වටින්නේ නෑ මේක රස විඳින්න වටින්නේ නෑ ඒ මොකද මේක මානසියම ආයාවක් ඒ නිසා අභිවද නාලං අභිවදතුන් කියලා කියන්නේ මේක මොකද මෙහෙම වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ හෙටත් මෙහෙම වෙයිද ආදි වශයෙන් මේක මේ මහා ලොකු දෙයක් වෙන කතා කරන්න පටන් අරගත්තොත් වාග් බහුල්‍යයකට ලක් වෙලා ප්‍රපංචකරණයකට අහු වෙලා ඒ මානසික ක්‍රියාව පැත්තක තියේදී හිත දොඩමළු වෙන්න පටන් ගන්නවා. ඒක හුඟ හොඳම ආහාරයක් අවිද්‍යාවට. හොඳම ආහාරයක් විඥාණයට. ඒ යෝගාවචරය ඒව ආවට ඒ වගේ තියෙන මේ වාෂ්පශීලී ස්වභාවය වහා ඇතිලා යන ගතියට බලාගෙන ඉන්න පුළුවන් ගතිය නොදැක්කා වගේ බලාගෙන ඉන්න පුළුවන් ගතිය ආවොත් එයාට තියෙනවා මේ ගැන කතා කරන්න ගියොත් අපිට මම දෙවියෝ දැක්කා, බ්‍රහ්මයා දැක්කා, මට ඊශ්වරයා දැක්කා, මම අර පාට දැක්කා, මේ පාට දැක්කා, උස දැක්කා, පහත් දැක්කයි කියලා හැම එකටම නඩු. හැම එකටම උත්තර බඳින්න හදනවා. හැම එකටම හේතුවක් හිතන. හැම එකම නිමිත්තක් වශයෙන් ගන්නවා. හැම එකක්ම අරමුණු කරන්න හදනවා. ඒක හරියට දුවන සතෙකුට උතුක්ක ඉල්ල කරන්න හදනවා. ඉතින් ඉල්ල කරවට උතුක්ක පත්තු උනත් එසේ මෙසේ කෙනෙකුට බෑ ඒකට ඉල්ල කරන්න මේ ස්ථිර හිටවලා තියෙන රූකඩකට වෙඩි තියනවා වගේ නෙවෙයි. ඉතින් ඒ නිසා එතනදී එතෙන් එනකම්ම යෝගාවචරයකට සරුවචනාංශයේ මේ පාඩම ගනින් කියලා කියන්නේ මේකේ අනිත්‍යතාවය බලන් එපා. කාමේ මොකද කාමේ අනිත්‍ය වුණාට මේ යෝගාවචරයේ තරම්ම නිත්‍ය සංඥාවක් එන්නේ. කාම සංඥාව අනිත්‍ය බලන්න යන්නත් එපා. බලන්න බෑ මොකද අපේ හිත බහුල වශයෙන් නිත්‍ය සංඥාව වෙන්නේ. රූපය අනිත්‍ය බලන්න යන්නත් එපා. රූප සංඥාට නකම් හොදි මේක දී කරන්න. මේක තනුක කරන්න. ඒක විෂමරා ගන්න. ඒක ඇල්මරා ගන්න. අනුවට පස්සේ ඒක දිහා මේ රූප පෙන්වනත්, වර්ණයක් පෙන්වනත්, ගන්ධයක් පෙන්වනත්, රසයක් පෙන්වනත් ඒකේ තියෙන වහා වෙනස් වෙන සුළු ගතිය ලහු පරිවර්තක ස්වරූපය කියලා කියනවා. ලහු පරිවර්තක භාවය මිරිඟුවක් වගේ. එහෙම නැත්නම් වතුර වැටිච්ච ඡායාවක් වගේ. ආන්නේ වතුර වැටිච්ච ඡායාවලට නිමිටි බලන්න යන්න එපා. මේවා මගේ කියන අල්ල බදා ගන්න යන්න එපා. මේක අභිනන්දනය කරන්න එපා. බුදුසසුන කියන මේක අභිනන්දනය කරන්න වටින්නේ නැහැ, තරම් නැහැ. මේකට වචන කතා කරන්න තරම් නැහැ. මේක ගෙවදින්න තරම් බදා ගන්න තරම් තරම් නැහැ. ගෙවැදිච්ච ගමන් ඒක අපිව වහයලා ගන්න. ඒක විදර්ශන කතා කරන්න කියන්නේ කොට ටිකක් දුරට කියනවා නමුත් මේක සිද්ධිය වැදගත් නිසා කියන්න තියෙන්නේ ඔය ਸਰවචනංශ වැඩ ඉන කාලේ භික්ෂුවක් ඊටාම උග්‍ර තපස් රකමින් හිටියා ඒ ස්වාමීන් වහන්සේට මේ බඩේ දැවිල්ල එන්න පටන් අරගත්තා බඩේ දැවිල්ල කියලා කියන්නේ ආම වාතේ ඉතින් මේක කොච්චර උග්‍ර වුණත් මේ ස්වාමීන් කැලේකට ගිහිල්ලා කිසිම ප්‍රතිකර්මයක් කරන්නේ නැතුව දැඩිශේ සක්මන පරියන්කේදීදී ඉඳදී සක්මනේ සක්මන් කරද්දී එහෙම මැරලා වැටුණා. ඒ මැරලා වැටුණාට මේ ස්වාමීන් වහන්සේට තාම දන්නේ මැරිච්ච බව. ඒ ශාන්ති ඉන්නේ තාම මානසිකාරේ. ඒ ශාන්ති කියලා තුසිත විමානේ ඉපදුනා. ඉපදුනාට පස්සේ ඒ තුසිත විමානේ මේ ශාන්තිට ඉන්න ඉස්සර වෙලා විශාල විමානයක්ම ඇවිල්ලා තිබුණා මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ භික්ෂු දේවතාව වෙනුවෙන් 500ක් දිව්‍යාංගනාවෙම ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලෝ තූර්යනාද කර කර බල බල හිටියා අපේ දේවතාව දැන් වඩී කියලා. මේ ස්වාමීන් වහන්සේ තාම දන්නේ නැහැ මැරිච්ච බව. ඒ ශාන්සේ තුස්ත විමානෙට ඇසරුණා පස්සේ එයාට ඇහෙනවා බෙර ගහනවා පංචතූර්ය නාද මේ අවුරුද්දේ වල්ලයාර එයා පැත්තේ රත්නිය දානවා වගේ. ඒ ශාන්සේ හිතලා තියෙනවා මේ අරණ්‍යයට කවුරු හරි කට්ටියක් ඇවිල්ලා වෙන්නේ නැති කියලා ඒ ශාන්සේ බිම්බලාගෙන අර වෙනතරත් වැඩිය ඉඳුරන් දමනය කරගෙන ඉන්නකොට අර දිව්‍යාංගනා බැලුවලු මේ මොකද්ද මේ කරන්නේ කියලා. මෙයා මේ තාම මේ මහාන කමේ ඉන්නේ කියලා. දිව්‍යාංගනා කියලා විශාල කණ්ණාඩියක් ගෙලලා මූණට ඇල්ලුවා. අල්ලනකොට දැනගත්තලු දැන් මහානකම නැහැ. දැන් ඉන්නේ දිවි ලෝකේ. ඉතින් ඒ බලකාරී බලදහරි දේවතාවෙක් හරි දිව්‍යාංගනා කියන මේ විමානයේ අත තියන්න අත තිබ්බ ගමන් ඒක ඔබේ වෙනවා. එතකොට අපි ඔක්කොම ඔය අපිට පාවා දුන්නා වෙනවා. මේ තූර්දීනාද ඔක්කොම ඔබ වෙනුවෙන් දැන් ඔබට කරන්න තියෙන්නේ මේ ගේට අත තියෙන එක විතරයි අපි බුදු සංඝයාමනට පිළිගන්නට අතගසනවා කියලා එකක් කරන්නේ. අතගසන්නේ කියලා. මේ దేవතාවට පුදුමාකාර බයක්, පුදුමාකාර චක්තියක් ඇවිල්ලා තියෙනවා. දැන් මේකට අත තිබ්බොත් මට මොකද වෙන්නේ? අර කල්පනා වුණාලු මට මේ ලොකු ජයග්‍රහණයක් මේ මනුස්ස ලෝක පැත්තෙන් මිනිස්සුන් බලනකොට. නමුත් භවනා පැත්තෙන් මගේ සම්පූර්ණ චරිත විනාශයි. දැන් ඊට පස්සේ තියෙන කල්ප ගාණක් මේ පංච තූරනාදේ කිලෝරක් නැති පාටි එකක්. කිලෝරක් නැති පංචතූරේ නාදයක් මගේ විවේකෙත් ඉවරයි මගේ බුද්ධි කලාවත් ඉවරයි මම ඔක්කොම ඉවරයි කියලා. දැන් ගොඩ එන්න බෑ අරගොල්ල ආයචන කරන මේකට අත තියන්නේ කියලා. මේ අත තියන්නේ නැතුව කල්පනා කරලු මං කොහෙන් ගැලවෙන්නද කියනවනේ හිතනලු මම මම දෙයියෙක් නම් මට චුත වෙන්න පුළුවන්. සර්වඥාන්සේ ලෝකෙ වැඩ ඉන්නවා කියලා වහාම අදිෂ්ඨාන කරලා තිනවා. මේ කටිට ගෙලිනවා මම නැවතත් දේව බල පාවිච්චි කරලා මම සර්වඥාන්සේ ළඟට යනවා. ඒකට 500ම කියලා තියෙනවා අපිත් එනවායි. ඉතින් ගිහිල්ලා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා අච්චරාගණ සංගුට්ටං පිසාචගණ සේවිතං වනන්තං මෝහණං නාම කුතෝ යාත්‍රා භවිෂ්ඨති කියලා බුදුහාමුදුර විශාල චෝදනාවක් කරනවා. ඒක නැත්තම් කණපින්දමක් ගන්නවා. අනේ ස්වාමීන් වහන්සේ සත්සතාගෙන් වට වෙච්ච මේ ලෝකේ මට පේන්නේ පිසාචෙන්ගෙන් වට වෙච්ච එකක් වගේ. ස්වාමීන් මේ නන්දන නම් වනේ මට පේන්නේ මෝහණයක් වගේ. අනේ ස්වාමීන් වහන්සේ මට කිසිේනම් ගැලවිල්ලද කොහෙන් ගිහිල්ලා මම බේරෙන්නද කියලා වගේ කුතෝ යාත්‍රා භවිෂ්‍යති කියලා. ඊට පස්සේ කතාව තියෙනවා මම මේ කියන්න හදන්නේ අර ගෙට ගෙවදුනා නම් ඉවරයි. අජෝසනේ කරාන අර ඔක්කොම දිව්‍ය තූරේ නාද ඔක්කොම මෙයාගේ account එකට වැටෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම නඩත්තු කරන්නත් ඕනේ, සප විඳින්නත් ඕනේ. අර దేవතාව දැනගත්ත මේකට අජෝසනේ කරාන මේකට ගියා නම් මේකට ඇල්ලුවා නම් මේකට අභිනන්දනය කරා නම් ඒ මතින් කල්ප ගානක් බණ භාවනා කරන තෙන් විවික නැති වෙනවා. ඒක නිසා මේ සෑම සතක්ම අපි ළඟට ඇවිල්ලා අපිට චිත්තක්ෂණයක් දීලා අහනවා මොකද කියන්නේ? එනවද? අත ගහනවද? අත ගහපු ගමන් තමයි අපහු යන්නේ. ඒ නිසා මේ රූප සංඥා එනකොට ඒ රූප සංඥාවට කිසිම බලයක් නැහැ. අපේ අජෝසනේ නැතුව අපිට මොකද්ද කියන්න වචනයකට කියන ආසාදනයක් කරන්න. ඒ වෙවිල්ල එලඹිලා කියනවා මෙන්න ඔබ වෙන මෙච්චර මෙච්චර දේවල් පරනවා තියෙනවා මොකද කියන්නේ අපේ කුසල ඡන්දය හෝ කාම ඡන්දේ ගියාට පස්සේ අපේ චේතනාව ගියාට පස්සේ අපේ ප්‍රකල්පණය ගියාට පස්සේ තමයි ඒ යෝජනා ඉෂ්ටිත වෙන්නේ ඊට පස්සේ තමයි ඒක මගේ වෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා මෙතන ඒගොල්ලෝ යෝජනා කරාට ඔබට ඉෂ්ටිර නොකර ඉන්න පුළුවන් එහෙම නැත්නම් මේ රූප සංඥා ඇවිල්ලා ඒක බොහොම අංග ප්‍රත්‍යංගේ සහිත ස්ත්‍රී රූප පුරුෂ රූප දේව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මවන්න පුළුවන් මතික යෝජනාවක් පමණයි. ඒ යෝජනාව සභාසම්මත වෙන්නේ තමන්ගේ ඡන්දය අනුවයි. තමන්ගේ චේතනාව අනුවයි. තමන්ගේ ප්‍රකල්පනාව අනුවයි. ඉතින් අපි පැනලා දෙන જાතියනේ. හිතන්නත් ඉස්සර අනුගෙන තීඳු කරන නිසා දීන්නත් ඉස්සලා පැනලා කරනවා. ඒකල කියනවා අනේ මම මොනවත්වත් දන්නේ අනේ බලන්නකෝ මට වෙච්ච දෙය කියලා. නමුත් Taman දන්නේ අම යටිපහුවලා තිනවා. මෙතන කුසල ඡන්දේ හෝ කාම ඡන්දේ. අන්නේ ඡන්දය ඒ ඒ ඒ ඒ කියන චේතනාව ඒ ප්‍රකල්පණය හික්මීමක නෙවෙයි නම් තියෙන්නේ. ඒක ඉවසන්න දන්නේ නැත්නම් යනකොටම පැනලා නම් දෙන්නේ. ඉතින් ඊට පස්සේ යෝගාවචර ගලවන්න බුදුහාමරණත් බෑ. ඒ නිසා මේ කාම සංඥා අයින් කරාට පස්සේ මේ රූප සංඥා එනකොට මේ එන හැම රූප සංඥාවක්ම මනෝපොබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි කියලා දන්නවනම් එයා ඒක බදා ගන්න යන්නේ. ඒකට කියනවා අජෝසනේ කරන්න. එළඹ මේකට ගෙත ගෙවදින්න යන්නේ. රින් ගන්න යන්නේ. රින් ගන්න ගියේ නැත්නම් ඒවට Tamanට ආසාදනය වෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම අජෝ අද්භිවත චප්පං ඒ ගැන කතා කරන්න එපා. කතා කරපුව ගමන් ඒක කෝකේ ඉල්ලෙනවා. ඒව ගැන කතා කරනවා කියන්නේ මේක අනුමත කිරීමක් වෙනවා. මේක යෝගාවචරය අතින් කල්ප ගණන් සිද්ධ වෙච්ච වැරද්දක්. මේ පුංචි මොකක් හරි වෙච්ච ගමන් ආලෝකයක් වෙච්ච ගමන් ඒක කියපාන්න යනවා. නරකක් නෙවෙයි. නොදුතු එකකුත් නෙවෙයි. ඇත්ත වෙලා තියෙන. නමුත් මේක නොකිය හිටියනම් වෙන ලාභේ කියලා අහුණාට පස්සේ මනින්න බැරි තැන නිසා සරුවචාන්සේ මේ ප්‍රකාශය අද කරවන්නේ ආර්යයන් වහන්සේ නමක් ලවා. උන්වහන්සේ තේරුම් ගන්නවා රූපේ කිව්වට පස්සේ රූප සංඥා වගයක් කියනවා. බුදුහාමුදුරු කියනවා එයා කල්පනා කරන්නේ කොහොමද? උබේ මේතං අනිච්ඡං මේ වර්තමාන වශයෙන් පිරුණත් මත්ති දවසක භාවනා කරනකොට ඉස්පාසු තැනකට ගියාට පස්සේ මේ හොල්මන් ආවත් මේ දැන් පේන එකත් අනාගතයට පේන එකත් මේ සංඥා සියල්ලම අනිත්‍යයි. යදනිච්ඡං නාලං අභිවදතු. එම අනිත්‍ය දේහේ වචන කතා කරන්න වටින්නේ නාලං අජ්ජෝසිතබ්බං ගෙවදින්න වටින්නේ නාලං අභිනන්දිතබ්බං අභිනන්දනය කරන්න වටින්නේ ඉතින් මේ ලැබිච්ච දේ අභිනන්දනය කරන මේ ලැබිච්ච දේ ගෙවදින මේ ලැබිච්ච කතා කරන දේ භාවනා ප්‍රතිඵලයක් කියලා මේ මනස ළඟ වරදොලා තීරුම් අරගෙන හිටියානම් වෙන අනතුරේ ප්‍රමාණය තම තමන් කල්පනා කරලා බලන්න. මේ භාවනා කරනකොට දිවි ලෝකේ දැක්කයි. ඉතින් මේ ගමරාල දිවි ලෝකේ ගියා වගේ ඕන්න කට්ටියට ඇවිල්ලා කියනවා හරි වැඩේ මම භාවනා කරා මම දිවි ලෝකේ ගියා. මෙන්න රත්තරන් කන්දේ හැටි. මෙන්න පරසතුරුක. ඉතින් අර මනුස්සෝ කට අරගෙන බලහින්නකොට අර හැම කෙනෙක්ම රැවටෙන්න ඉස්සලා මේ කතා කරන මිනිහා රැවටිලා ඉන්න එපා ඉස්සලා අර මිනිස්සු රැවටෙන්න කවදාකවත් නැත්තම් කරන්න බෑනේ ඊට පස්සේ වෙන්නේ මොකද අර ගොල්ල එකතු වෙලා මෙයාව ජනමාධ්‍යයට අරන් ගිහලෙවල ඉතින් ඉන්ටර්විව් කරනවා අනේ දිවි ලෝකේ උසද අනේ කළුද අනේ දිව්‍යාංගනාව ලස්සනද ඉතින් මේ මිනිස්සුන්ට අර දැකපු තත් පොඩි ටිකක් තියෙනවා ඒ ටික ඔක්කොම අතින් දාලා කියන්න කියන්න බැලමට පුළුවන් ගහනවා වගේ උඹලා බිම්බලා ඩෝංගාපු දවසේ බලන්නේ ඉවරයි කරොක් මිනිහක් ඉවරයි ඒ නිසා අපිට සත්‍ය නම් අවශ්‍ය කරන්නේ ඇති හැටි නම් අවශ්‍ය කරන්නේ මේ අතරමඟදී අපිට ගොඩාක් ලනු දෙනවා. ගොඩාක් ඇමවල් දෙනවා. ඒ හැම ඇමක්ම කැමෙන් පේන තියෙන අපේ තියෙන තුච්ච ගතිය. මිච්ඡර වටනා Brahmacharya ජීවිතයක් ගත කරන මේකේ තුච්ච සංඥාවක් ඛණ්ඩද මේ වගේ දෙන දෙයක් සීමාන්තිකව රාත්තල් ගන්න දැන්සෝ කණේකද කියලා බැලුවොත් අපි කොච්චර අනාතද අපි කොච්චර අසරණද බුදුරජාණන්සේ කියන මේක දැක්කට කතා නොකර හිටපන්. මේක අභිනන්දනය කරන්න යන්න එපා. මේකට ගෙවදින්න එපා. ගෙවදින්න නැති වෙන්න නම් අභිනන්දනය නොකර නම් කතා නොකර ඉන්න නම් ඊගා වෙන චිත්තක්ෂණයට සම්පූර්ණ අවදියෙන් ගත කරන්න. ඊගා වෙන චිත්තක්ෂණ සම්පූර්ණ සතියෙන් ගත කරන්න. මේ සතියෙන් ගත කරන්න බෑ. ලෑස්තිලා ගියේ නැත්තම්. සතියෙන් ගත කරන්න බෑ. ඒ යෝගාවචරයා මේකේ අනතුරු දන්නේ නැත්තම්. මේ වගේ පොඩි දෙයක් මෙතන තියෙන්නේ. නමුත් ඒකට අත දීපු ගමන් අනතුරේ ලක් වෙනවා. නිදර්ශනයක් වශයෙන් මේ ළඟදී මට ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා. මම හිතේ මේක ඉන්න කට්ටියක් දකින්න ඇති. එයාපෝට් එකේදී කවුරු හරි වතුර බෝතලයක් දුන්නාට ගන්න එපයි කියලා. බොන වතුර බෝතලයක් දුන්නාට ගන්න එපයි කියලා. ඇයි කියලා හරහා ඒකට මේ කියලා තිනවා වතුර බෝතලයක් දැන් හදලා තියෙනවා. හරියටම ලේබල් එක තියෙන තියෙන බෑන්ඩ් එක ඇතුලේ මේ මත්ද්‍රව්‍ය දාලා උඩිමුත් වතුර යටිමුත් වතුර තියෙන බෝතලේ හදලා තියෙනවා. චෙක් කරන වෙලාවට කාට හරි අතර දෙන පොඩ්ඩක් මේක අල්ලගන්නකෝ කියලා. බල්ලාවිල්ලා ආපු ගමන් ටක් ගාලා බල්ලට අහු වෙනවා මේ මනසට පේන්නේ උඩිමුත් වතුර යටිමුත් වතුර මැද ලේබල් එක ඇතුලේ තියෙනවා පැකට් කීපයක් මට ජුවන හරි මොනවා හරි. බල්ලා අල්ලන වෙලාව අත තිබ්බ මිනිහා මරණ දණ්ඩේ විඳින්න ඕන. නිකන් දෙන්නේ මේක පොඩ්ඩක් තියාගන්න කියන එක විතරයි. ඒ කට්ටියට කියලා තියෙනවා ඒක ඔක කොහොම බිම තියාගන්න බිම තියන්නේ කියලා කියන්නේ කියලා. අත්ත තිබ්බොත් අහුවෙ. ඒකට මේ මේ නිකන් අර මනුෂ්‍යකගේ අනුකම්පාවෙන් හරි මේ වතුර බෝතලේ අල්ලගන්න කියලා අත තිබ්බ ගමන් අහුවෙනවා. ඒක දන්නවත් දන්නේ ඒකත් මේ පරණ කතාවක්. ඒ ඉලන්දාරිය කැන්දා වෙනකොට ෆ්ලූට් එකක් අරගෙන කැලේට ගිහිල්ලා බටනලා වාදනය කරන එක එක කාලයක් හැටියක්. එහෙම නටනකොට මේ මොහිනී එනවලු. මොහිනී කියන්නේ එක දරුවෙක් වදපු අම්මා කෙනෙක්. ඇවිල්ලා බබා අතර දෙනවලු. අයියා දෙයනේ ඉතින් අනුකම්පාව කියන එක පොඩ්ඩක්වත් නැද්ද බබා දෙනකොට බබා අතර ගන්න. ගත්ත ගමන් මොහිනීගේ වශයට අහුවෙනවා. ඒ නිසා බබා අතර ගන්නට ඉස්සෙල්ලා කල්පනා වුණොත් මොහිනී මොහිනීගේ වශයට අහුවෙන්නේ නැතුව බේරෙන්න පුළුවන්. නැත්තම් මොහිනී බබා දෙනකොටම ගත්තොත් මොහිනී ගැන අදහසෙන් ගන්නේ බබා. ඒත් එක්කම ඔයනි කාලා මටලා දානවා. ඒ තරමටම මේ ලෝකයේ අද තියෙන මේ ඔක්කොම ඒ ප්‍රෝඩා ඒ 64ක් මායන් තේරම බුදුරජාණන්සේ පිළිලා තියෙන භාවනා කරන මේ එකකින් දෙකකින් හැම කෙනාම ටෙස්ට් කරනවා. ඒක ටෙස්ට් කරන එකට කියන්නේ රූපේ ගෙවම් කරාට පස්සේ රූප සංඥාව. ඉතින් මේ යම් කිසි කෙනෙක් භාවනා කරනකොටම දිබ්බ චක්කු ඥානෙ ලැබේවා කිය හිත හිත භාවනා කරොත් ඔතෙන්දි දෙනවා අපෙන්න කාලවරෙන්කෝ කියලා. එයාට පේන්න පටන් ගන්නවා අප්පච්චි මේ වෙලාවේදී පොල් කටු ඇඳක් හදා හදා ඉන්නවා. එතන තිබ්බ චක්කු ඥාණයෙන් පේනවා. ආයිතින් ලීලා යනවා අනේ අප්පච්චි උඹ ආවල් වෙලාවේ පොල් කටු ඇඳක් හදිට ඕනේ පුතේ උඹ කොහොමද දන්නේ? මේ මට දැන් වැඩේ. මට දැන් තිබ්බ චක්කු ඥාණය පහළයි. ඉතින් ඊට පස්සේ මේ මනසට භාවනාවක් නැහැ. කර්මස්ථානයක් නැහැ. සතියක් නැහැ. මෙයා විශාල ලෝක ගුරු කෙනෙක් වඩපත් වෙනවා එක පචේකින්. එහෙම නැත්නම් දේවල් ඇහෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දේවල් විඳින්න පටන් අර ගන්නවා. මේ ලැබෙන හැම එකක්ම අජෝසනය කරන්නයි අද තියෙන අධ්‍යාපනය අපිට උගන්වන්නේ. මේවා අභිවදනය කරන්නයි අපිට අද තියෙන අධ්‍යාපනය අපිට උගන්වන්නේ. මේවා අභිනන්දනය කරන්නයි අපේ තියෙන අධ්‍යාපනය උගන්වන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේ මොන්න තරම් කරුණාවකින් මොන තරම් ප්‍රඥාවකින් ආර්යයන් වහන්සේ නමක් ලව කට උතර දෙවනවා. මේකක් එනවා. ආවට මේව අජෝසනය කරන්න එපා. මේක අභිවදනය කරන්න එපා. මේක අභිනන්දනය කරන්න එපා. අපේ දවසක ජීවිතේ බලන්න අපි කොච්චර අතිශෝක්තියට වැටලා ඉන්නවද කියලා. අපිට ඕන දෙයක් වුණොත් අවශ්‍ය දෙයක් වුණොත් අපි ඒක නනේ කිසිම පැකිලීමකින් තොරව බුදුමාකාර ස්තුති යෝජනා කරනවා. අපිට එපා වුණොත් අපි ඒකට කැත්ත විදියට බයින්න පටන් ගන්නවා. මෙන්න මේ හැම දෙයකින්ම මෙතන පරීක්ෂණයක් එනවා. මේ රූපේ නෙවෙයි රූපෙටත් වැඩිය අනිත්‍යත්වයේ තියෙනවා. මේ රූප සංඥා කියන්නේ නාම ධර්මයනේ. ඒකේ අනිත්‍යතාවයේ මෙච්චර තියෙද්දිත් මේ බහා ඇවිල්ලා ගිය හැම වර්ණයක්ම ඇයි ස්වාමීන් වහන්සේ මේක මෙහෙම උනේ කියලා මේ උස උනේ ඇයි මේ කට උනේ ඇයි මේ පැතුරුනේ ඇයි මේ ඇකිලිනුනේ ඇයි නානා ප්‍රදේවල් වලට යන්න දාන්නේ අර ගෙවෙනදී ඒතනන් සීක්‍රෙන් ගෙවෙනදී හරහා නිත්‍ය සංඥාව ගහන්න හදනවා ගහන්න බැරි තැනක නිත්‍ය සංඥාව ගහගෙන ඒ කරන හැම වැඩකින්ම වෙන්නේ ඊගාව චිත්තක්ෂයන්ට සතිමත් වෙන්න තියෙන අවස්ථාව පැහැරලා ඉතින් දෙතින්දී යෝගාවචරය තමයි මෙතේ කාමයේ ගෙවම් කරා, කාම සංඥාව ගෙවම් කරා, රූපේ ගෙවම් කරා. දැන් මේ ඉනි රූප සංඥාවේ අනේ මෙච්චර දියුණු කරගත්ත මගේ Brahmacharya ජීවිතය මේ මේ මේ හුදු බිලිමිබුවකට මේ හුදු රූපාකාරයකට මේ හුදු මවාපෑමකට මිච්ඡර පණ දීලා කරන්න පටන් අරගත්තොත් ඇත්තටම කියනවනේ යෝගාවචර ජීවිතේ තද බල හානියක් මෙතෙන්දි කරන්නේ බට නමුත් විශාල වශයෙන් කාලේ නාට්‍යීමක් මෙතන කීප කතාවක කීප පැත්තකින් මේක පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා අපේ තේරවාද ශාසනය ආචාර්යන් වහන්සේලා එක තැනකදී මම හිතන්නේ සාරිපුත්තු සාංශය සඳහන් කරලා තියෙනවා ප්‍රපංච කළ යුතු නැති තැනක ආයෂ්තුම් ප්‍රපංච කරයි කිය. කතා නොකළ යුතු දෙයක් අනවශ්‍ය විදිහට සභාගත කරලා කතා කරවලා තිනු සභාවත් කතා කරලා තිනු තමත් කතා කරලා තිනවා ඒකෙන් වෙන්නේ මොකද්ද දෙගොල්ලගෙම කාලේ නාස්ති එහෙම නැත්තම් කියනවා මේ සංඥාවක ඉඳලා අවදි වෙච්ච ගමන් ඊට ගුරු සංඥාවට ලැද්ද කරගුවන් තිනු අඩේ මම මෙච්චරලා ඉඳලා තියෙන්නේ මේ හීනෙකනේ මම මේ ඉඳලා තියෙන්නේ මනෝලෝකෙකනේ කියලා ගොරෝසු සංඥාවක් ආපු ගමන් තේරෙනවා ඊට ඉස්සෙල්ලා මම ඉඳලා තියෙන රූපයක නෙවෙයි රූප සංඥාවක් කියලා. ඒක තේරෙන්නේ ඊට වඩා ගොරෝසු සංඥාවක් ආපු වෙලාවේ. එතකොට තේරෙනවා මට හැකියාව තියෙනවා මට පුළුවන්කම තියෙන ඉතාලම ගැඹුරකට යන්න. නමුත් ඒක හරිම වාෂ්පශීලී. ඒක හරිම ලහු පරිවර්තකයි. නමුත් මේ ලහු පරිවර්තක ස්ථානේ ස්ථාවරයක් නැතිකම, පදනමක් නැතිකම, පාදස්ත්‍යක් නැතිකම Tamanට පේන්නේ බය චකිතයක් වගේ. අනතුරුදායක තත්වයක් වගේ. ඉතින් ආ උත්සාහ කරනවා නැවතත් ඒකට ස්ථාවර භාවය ආරම්භ දෙන්න. තහවුරුකම ඇති කරන්න. හදනමක් ලැබලා දෙන්න. හැම වෙලාවෙදී වෙන්නේ ආයසරය රූප සංඥා විතරන රූපත් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා එතනදී යෝගාවචරයා මේ රූපේ ගෙවම් කරපු යෝගාවචර දක්ෂ යෝගාවචරය මේ රූප සංඥාව ආවට පස්සේ ඒවා අඳුර ගැනීමේ පමා වුණොත් ඒවට පුදුජානංශ පාවිච්චි කරන්නේ විදර්ශනා උක්ලේශය විදර්ශනා උපක්ලේශ කියලා. ඒ උපක්ලේශ නිසා ඇති වෙන උද්දච්චයක් තියෙනවා. ලස්සන වචනයක් පාවිච්චි කරන ධම්මුද්දච්චය කිය. උද්දච්චය කියලා කියන්නේ මේ හිත සැලෙන ගතිය, ඉංජන ගතිය. දැන් ආනෙන්ජ සප්පාය සූත්‍රයේ ආනෙන්ජ කරගෙන යනකොට ධර්මයෙන්ම දෙනවා ඉංජනයක්. කම්පනයක්. චංචලයක්. ඒ දෙන්නේ පරීක්ෂා කරන්න. මෙයා යන්නේ නිවන් දකින්නද එහෙම නැත්නම් මේ මඟදී හම්බ වෙන නිකන් බොම්බයි මුටයි සරු මේ මුරුක්කු වලට රැවටෙන කෙනෙක්ද කියලා බලන්න. මුරුක්කු බොම්බයි මුටට රැවටෙනවනම් එතනෙම භාවනා කැඩෙනවා. හානියක් වෙන්නේ නැහැ, සීලයට හානියක් වෙන්නේ නැහැ, සමාධියට හානියක් වෙන්නේ නැහැ, කාලේ නාස්තියක් වෙනවා. එහෙම නැතුව ඉදිරියට මේ සංඥාවරය යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා මේ පොඩි දෙයකට මේ නිවන්ගාමී ගමනක ගමන් කරන මේ යෝගාවචරයා පොඩි දේවල්ට නොසැලෙන ශක්තියක් ඇති වෙනවා යාට. ඒවා මේ ඇඟට හැප්පෙන දෙයක් ඒක රණ්ඩු කළ දිනීමක් නෙවෙයි. මනසේ මායාව තේරුම් ගැනීම. ඒ නිසා මේ උපක්ලේශ 10ක් අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා. ඒ 10 නිසාම යෝගාවචරයට උද්දච්චයක් පහළ මේ උද්දච්චය පහළ වෙන්නේ මිත්‍යක් භාවනාදී බලාපොරොත්තු උත්කෘෂ්ඨම ඵල වශයෙන් පෙනෙන සංඥා නිසා, ඕභාසය නිසා, ඊතර තියෙන ආලෝකය නිසා, ප්‍රීතිය නිසා, සුඛය නිසා ප්‍රඥාව නිසා උපේක්ෂාව නිසා මේ වගේ අපි මෙතෙක් භාවනා ජීවිතේ බලාපොරොත්තු උත්කෘෂ්ඨ ඵල gediya පිටින්ම දෙන්න පටන් ගන්නවා. දීප ගමන් ඒ යෝගාචර භාවනා මාර්ගය මතක නැති වෙනවා සතිය මතක නැති වෙනවා මූල කර්මස්ථානය මතක වෙනවා නිවන මතක වෙනවා මේ ලැබිච්ච ආලෝකය අල්ලගෙන විශාල තරංග ගන්න පටන් ගන්නවා. එවන තමයි ලැබිච්ච ප්‍රීතිය අල්ලගෙන නැත්නම් මේ ප්‍රසාදය අල්ලගෙන එහෙම නැත්නම් මේ ඥානය උපේක්ෂාව වීරිය බුද්ධමාකාර වීරියක් වෙනවා. ඉතින් ඒව එක අල්ලගත්ත ගමන් වෙන්නේ මොකද්ද අර පාරෙන් පිටපොට යනවා හිත. ගිහිලා ටික වේලාවකින් යෝගාචර මේක තේරෙනකොට සති ධාරාව කැඩිලා. එහෙම නැත්නම් නිවන් අරමුණු කරන ගතිය නැති වෙලා ඒ ලැබිච්ච චිත්තක්ෂණේ මේ ඕභාසය ලැබුව වෙලාවේ පුදුමාකාර හිතේ තරංග ගන්න පටන් ගන්නවා. දැන් නම් මට සෑහෙන තැනකට ඇවිල්ලා වෙන්නේ නැති මං. නැත්නම් අසවල් ඥාන වෙන්නේ නැත්නම් අසවල් ධ්‍යාන වෙන්නේ නැති අසවල් මාර්ගඵලයේ වෙන්නේ නැති කියලා මේ වටරවුලේ යෑම නිසා ඒ මහසිසාරෝ ස්වාමීන් වහන්සේ මේ තොරතුරු ඔක්කොම එකතු කරලා ලියපු පොතේ ලොකුම පරිච්ඡේදය තියෙන උතර. භවනා කරන යෝගාවචරයට හිතුවට වැඩිය දෙන දෙයියෝ ගෙට දාගෙන දෙන්නා වගේ විශාල භවනා ප්‍රතිඵල එන්න පටන් ගන්නවා. එන්නකොට කනවා. අර සතිය මතක නැති වෙනවා. අර මෙව්ව දිගේ දුවන්න පටන් අර ගන්නවා. ඒ ධම්මොද්දච්චේ නිසාම මේක ඇත්තටම භවනා සාර්ථක යෝගාවචරයට වෙන මර උගලක් මෙතන තියෙන්නේ. ඒ යෝගාචරය ලෑස්ති වෙලා ඒ යෝගාචරය මේකට දැනුවත් වෙලා ගියොත් එයාට තේරෙන පටන් ගන්න මේක නිකන් හුළඟ පිඹ ඉඹලා අරින්න පුළුවන් හුළඟක් මෙතන තියෙන්නේ. වැඩි අවබෝධය නිසා වෙන්නේ. නමුත් ਸਰවචනාංශයේ ධම්මුද්දච්චයට කොච්චර බරපතලකමක් දීලා තියෙනවද කියනවා නම් ਸਰවචනාංශයේ මේ නිවන් දකින්න පෙතවල් හතරක් කියනකොට සඳහන් කරනවා සමතයෙන් පටන් ගන්න විපස්සනා කරන සමතුපූර්වංග විපස්සනා යෝගාවචරයි කියලා එක චරිතයක් තියෙනවා. තව එකක් තියෙනවා විපස්සනා පූර්වංගම සමතයට යන යෝගාවචරයි කියලා ඉස්සල පටන් ගන්න විපස්සනායි පස්සේ යාට හිත කීකරු කරලා දැරසෙ ඕන සමධර්මණේ යන්න පුළුවන්. ඊට පස්සේ යුගනද්ද කියලා එකක් තියෙනවා වරක සමතේ වරක විපස්සනා කියලා යන. ඊට අමතරව හතරවෙනි භාවනා ක්‍රමයක් තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා. අර තුන්නම් අපි දන්නවනේ එක්ක සමතින් එක්ක විපස්සනා නැත්නම් දෙකෙන්. නමුත් ඇයි තුන් දෙනාටම මේ ධම්මොද්දච්චේ හරහා යන්න වෙනවා. මම මේක අහලා තිබුණේ ඔය පාවුක්සඩ ස්වාමීන් වහන්සේ ඇවිදින වෙලාවේ මට සිද්ධ වුණා ඇත්තටම බුරුම පරිවර්තකෙක් වශයෙන් ඒ ස්වාමීන් කැවිදින්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මීත්‍රිදලට වැඩියා. වැඩියට පස්සේ කිව්වා මට කකුල් හොදන්නත් බෑ. ඉසේකක් වත් තියෙන නිසා මට ගහකට ආසනේ පනවන්නේ. ඊට පස්සේ අපි ඔක්කොම සංඝයා එකතු වුණා. කේමනන්ද ස්වාමීන්ගේ කුටිය එළියේ ඒ ශාන්තිකේ මනස සතුටුයි ඊමයිසෝසේ වන්දනා කළා. අපි සුගත සාකච්ඡාවක් කරනකොට කේමනන්ද ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ධම්මොද්දච්ච පහන විග්‍රහිත මානස කියන්නේ මොකක්ද කියලා. මට නිකන් ග්‍රීක වගේ. කවදාකවත් අහලා තිබුණේ නැහැ වචනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වා ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට ඒක මට්ටමකදී එයාට දෙන දෙයියෝ ඊට දාගෙන දෙන්න පටන් ගන්නවා. ඕන තරම් ප්‍රීති පහළ වෙන්න පටන් ගන්නවා. සුඛ, පස්සද්දි, උපේක්ඛා. ඉතින් හම්බුනාට පස්සේ එයා ඒකෙන්ම හිත සලාගෙන අර සරලව කරන ගිය සතිය කඩා ගන්න. මේ කයට එන්න පුළුවන් ගතිය නැති කර ගන්න. ආනාපානෙට එන්න තියෙන ගතියක් නෑ. ඉතින් මනෝලෝකයකට වැටෙනවා. ඉතින් මේක නිසා යා ලොකු උද්දච්චකටපත් වෙලා නිකන් මේ ආකූල ප්‍රවාහය සම්පූර්ණ අනාකූල කරලා දානවා. ඊපස්සේ ගියාට පස්සේ මම කේමනන්ද සෝසන්ගේ මොකද්ද සාංශි මේ ප්‍රශ්නේ තේරුම මොකද්ද මේ ප්‍රශ්නේ කියලා ඊපස්සේ කිව්වද පරිසම්පත මාර්ගය අරගෙන මෙන්න මේ අහවල් එකේ කියවන්නේ ඔය කොයි භාවනා කාර්යයක් මෙතෙන්දී චෙක් පොයින්ට් එකක් තියෙනවා. මේ චෙක් පොයින්ට් එකේ චෙක් කරලා හරි. ඒ චෙක් එක මොකද්ද? ලාමක දේවල් බලාපොරොත්තු වෙන කරනවා නම් ඒ gediya පිටිම දීලා බලනවා. ඔයගොල්ලෝ දන්නවනේ ජූතක බමුණට මොකද උනේ කියලා හඳ මහරජුරෝ කිව්වා මේ දරුවෝ දෙන්න මට දීපන්. ඊට පස්සේ ජාලිය කිව්වා අපේ අපච්චි අපි දන් දෙනකොට ලන්සුවක් තියලා දුන්නේ 100 ඇතෙක් බරට වස්තුව දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි අපි මුදාහාරය කරන්න පුළුවන්. ඊට පස්සේ සන්ත මහරජුරෝ කිව්වා මම ඇතෙක් බරට වස්තුව දෙන්න. වස්තුව මනිනකම් ඇතෙක් බරට වස්තුව මනිනකම් ජූතයට කණ්ඩ දුන්නා. ඒක කාලා මැරුණා. ජූතික කියන්නේ මහා කෑදරේ. ඒකට දරුව දෙන්නත් නැති වුණා, වස්තුවක් නැති වුණා, කෑදරකමට කාලා මැරුණා. ඒ වගේ කාපිරියෙකුට ඇටෝම් ගෙදර ගියාට පස්සේ කාලා ඉවරයක් නැහැ. ඒ තමයි මේ භාවනා යෝගාවචරයෙන්ගත් මේ භාවනා සුපර් මාකට් එකට ගියාට පස්සේ බඩු හොගාලා තියෙනවා. ඕනේ දේත් ගන්නවා නැති දේත් ගන්නවා මල්ල උසගෙන යන්න බලනකොටයි තේරෙන්නේ යකෝ මෙච්චර තෝරාගත්තට මොකට ඒ මෙව්වා ප්‍රයෝජනේ සලකලා වැඩ කරනවා කියන එක නිහතමානීකම මේකට කියන්නේ ආධ්‍යාත්මික පාරිභෝගිකත්වය කියලා ආධ්‍යාත්මික වස්තු හම්බෙච්චාම ෂෝකේස් එකේ තියන්නත් අර ගන්නවා ඉස්සරහ තියන්නත් අර ගන්නවා ප්‍රයෝජනේ සලකලා වැඩ කරන දන්නේ නැත්තම් මේ ධම්මුද්දච්ච විග්‍රහිත මානස නිසා පුදුමාකාර පටලැවිලි පැටලෙනවා. මේක ඇත්තටම යෝගාවචරය පිළිබඳ දොස් කියන්න බෑ. මෙන්න මේවා උගන්වන භාවනා ගුරුව කියන අමනයෝ නිසා අපේ බුද්ධ ශාසනයේ ලාභයට සත්කාරයට සම්මාන සිලුවට යට වෙලා හමාරයි. යන්නෙම නිවන් දකින්න නෙවෙයි මේ ලෙඩසුව කරන්න අනුන්ගේ හිත් බලන්න දිබ්බ චක්කු ලබන්න දිබ්බ සෝද ඉඳා කාපන් කියලා දීපු දවසේ ඒකටම යට වෙලා නැහැ. නිසා යෝගාචරණයට ජීපත් කරන්න ඕනේ මේ භාවනා වැඩමුළුව හෝ තමන්ගේ මේ අධ්‍යාත්ම වටිනා ජීවිතය හෝ මේ ඇති හැටිය දකින්න මිස කවුරුත් වෙන්න මේ නාඩගම් බලන්න නෙමෙයි මෙච්චර මේ වටිනා ජීවිතයක් ගත කරන්නේ. හැබැයි මේම කොච්චර වචන කතා කරත් ඒ වගේ ලැබෙන වෙලාවේදී නොකන එකෙක් නැහැ. කනවමයි. මොකද ඊටාම වටිනා දේවල් හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ ඕ වාසේ ඥානෙ, ප්‍රීතිය, ප්‍රසද්ධිය, උපේක්ෂාව, වීරිය, ඔක්කොම හම්බ වෙනවා. සතිය තියෙනවා නම් එයාට තියෙන මොකද්ද මෙතන අමතර ගතියක් තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද මූල කර්මත්තානේ හිත කැලේ. සතිය නැතින යන අවතනාතත් එතෙන් යනවනම් අර ධම්මුද්දච්චය කියන එක කඩා ගන්න තියෙන එකම ක්‍රමය තමයි අපේක්ෂා කරන්නේ. ධම්මුද්දච්චය අපේක්ෂා කරනවා. ඒක මේ ආනන්ද සප්පාය සූත්‍රයේ මට තේරෙන්නේ මේ රූප සංඥා පිළිබඳ ප්‍රශ්නේ. ඒ රූප සංඥා ඇති හැටියටම අවා බලපෙනවා. මම බැලුවාට පස්සේ යෝගාවචරයකට අභිවන්දනයේ අභිනන්දනයක් හිටුවොත් ඒකට ආශා කරොත් අභිවදනයක් කරව කාටර කිව්වොත් මම මෙහෙම එකක් දැක්කයි කියලා. එහෙම නැත්නම් අජෝසනයක් කරොත් කිවැදුනොත් ඒ ශාපය ඇති. ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට ඒක දිගේ කත කතාවල් පැතිරෙන්නයි নানা ආකාර දේවල් වෙන්න ගියාම යෝගාවචර කවදාකවත් ඒ හුදේ කලාව ඒ විවේකය, ඒ විශ්‍රාමයේ ගන්න හම්බ වෙන්නේ හැම කෙනෙක්ම ඇවිල්ලා අහන්න හදනවා මොකද දැන් හරිද සෝවාන්ද, සකදාගාමිද, දිබ්බචක්කු ඥානෙද, එහෙම නැත්නම් මේ සංකාරූපේක්ඛ ඥානෙද, එහෙම නැත්නම් ඉතින් කට උත්තර දෙන්න පටන් අරගත්තට පස්සේ මොනවක්වත් කරන්න වෙලාවක් නැහැ. සමහර ලොකු ස්වාමීන් වහන්සේගේ ලොකු සාන්තික පොතේ සඳහන් කරලා තියෙනවා මෙතනදී ඒ වර්තමාන වශයෙන් ලබනේ චිත්තක්ෂණයේ අනාගතයටත් අනුන්ටත් ඒදී ඉතිරි පැතිරි වැඩෙන ගතිය අභිනන්දනය කරන්න එපා. ඒ කියන්නේ අතීත අනාගතේ පේන්න පටන් අරගත්තොත් මේ අතීතේ පේන්න පටන් ගත්තොත් ඒක අභිනන්දනය කරන්න යන්න එපා. අනාගතේ පේන්න පටන් ගත්තොත් අභිනන්දනය කරන්න යන්න එපා. ඒක මම දකින්නේ විපස්සනා පිළිබඳ ලොකු ලෙන්ගතකමකින් කරන කතාවක්. නමුත් මොන යකාද ගිය ආත්මේ දැක්කොත් ඔක පිටිපස්සේ නොයන්නේ. අනාගතේ වෙන්න තියෙන දේවල් දැක්කොත් මොකಾದ නොයන්නේ. ඉතින් කොහොමද මේ බල්ලේ කසුචි පිටක් දැක්කට පස්සේ බල්ල බෙල්ල දාලා ඇදලා ගත්තත් ලණුව දාලා ලණුව කඩා ගත්තා මොකද කරන්නේ? ආයතර අසුචි ටික කනකන් ඌට නිකන් මොකද මොකද වෙයි? බල්ලෙකුට අසුචි දැකලා ඉඹලවත් ගියේ නැත්නම් ඉසිකක්කම හැදෙනවා. ඒ තමයි යෝගාවචරයත් මේ ආධ්‍යාත්මික වස්තු හම්බෙන්න පටන් අරගන්න පස්සේ අර බල්ල අසුචි දැක්කා වගේ ලණුව දාගෙන තිබුණා නම් ඇදලා අල්ලන්නේ ඉන්න පුළුවන්. එතන ලණුව කඩා ගත්තොත් ආයෙත් යන්නේ ඉතින්. ඉතින් මේක ලෝක නිදර්ශන වලින් මේක පෙන්වුවාට මේක පුංචි මර උගලක් නෙවෙයි. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා මේක විස්තර කරලා කියනවා මේක සිද්ධ වෙන්නේ ඉතාමත්ම දක්ෂ පින්වන්ත භව සම්පatti සහිත යෝගාවචරයට. හැබැයි මේකේ වැටුණට පස්සේ යෝගාවචරගේ සීලෙත් කඩා ගන්න මට්ටමට තකතිරු වෙන්න ඉඩ තියෙනවා. මේක වශයෙන්ම නම් තකතිරු නෑ. මේක වශයෙන්ම සීලෙ කඩන්නේ නෑ. නමුත් යෝගාවචරය මේ ලෞකික සම්ප සම්පත්තිගේ යන මේ ලැබිච්ච දේවල් කියාපාන, අන්ධහැරපාන කටපූච්ඡානන් දොඩවන වාග් බහුල්‍ය සහිත ප්‍රපංච කරන කෙනෙක් නම් කිලෝරක් නැති ප්‍රශ්නයක් පටලවා ගන්න. ඒ නිසා යෝගාවචර කට පරිසම් කරගෙන යන්න පුළුවන් නම් තල තුනා தත්වකටපත් වෙලා මේක හරි මේක ආවනම් මට ඕනේ කියනවා නම් නැවත එන්නතයි යෝගායෝග අල්ලගෙන නටන්න ඕනේ නැවතත් ඒ නැවතත් ඒ ආන්නේ විදිහ කරන පටන් අරගත්තොත් මේ බුදු දානංශෙ පෙන්නපො ඒකේ විෂමරා ගන්න ක්‍රමය එහෙම නැත්නම් ඇල්මරා ගන්න ක්‍රමය එහෙම නැත්නම් මේක තනුක කරගන්න ක්‍රමය යෝගාචර තේරුම් ගන්නවා මෙතනදී සරුවචනන්දේ සුද්ධ වශයෙන් මැද්දේ කෝදාන කියනවා මෙතනදී මම මට උඹව බේරන්න බෑ. උඹලගේ තියෙන ආශාව ලාමක නම් ලාමක ආශාව පමණට වටවලල්ලේ කකා ඇවිදිනවා. කවදා හරි මේක තේරුම් ගන්න දවස එනකොට මේ නිවන කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝකයේත් එක සම්පූර්ණ හත්පස දෙයක් කියලා තේරෙයි. මෙවැනි දේවල් ගැන ප්‍රකාශ කරන්න යන්න එපා. කවුරු හරි ඇහුවොත් කියන්නේ මම මේ මේ සත්‍ය වඩනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ කිසි පැටලෙන දෙයක්වත් නැහැ, ඇවිලෙන දෙයක්වත් නැහැ. සතියෙන් එහාට ගියම එක්ක වීරිය පැත්තට, සමාධිය පැත්තට, ප්‍රඥා පැත්තට, සද්ධාව පැත්තට කොත්තනක් පටලැවි. මේ සම්බන්ධනේ දිගට එnde end end end මට තේරෙන්නේ සංසාර ගමනේ නැත්නම් සංසාර ගමන කියන්නේ එපා. ඒකට අපි කියමු ආධ්‍යාත්මික ගමන කියලා එකම කල්යාණ මිත්‍යයි ඉන්නේ සතිය විතරයි. අනේ කොයි එක කරත් අපි වෙටි ගන්න නලවලා පිනවලා ආලමට්ටම් කරලා කරපුවාම එක තැන කරකවල දානවා. එනිසා ධම්මොද්දච්චේ බේරීම සඳහා අටුවාචාර්ය වංශලා කියන මේක වෙන්නේ සාසනෙට ඉතාම වැදගත් පින්වන්ත දක්ෂ යෝගාවචරයට එනිසා යෝගාවචරයට කරුණු කියලා පුති උඹ යන පාරේ මෙන්න මෙහෙම යකෙක් ඉන්නවා මේ යකාට මේ අඟුරු කැල දීපන් මේ ප්‍රේතෙක් ඉන්නවා මෙන්න මේකට මේ මන්ත්‍රේ මතුරපන් මෙතන බොරු වලත්තිනයකට වැටෙන්නේ නැතුව ඵලයන් කියලා සරුවත් යනසේ පුදුම අනුකම්පාවකින් විස්තර කරලා තියෙනවා. සෝවාන් වෙච්ච එකනට මේක වෙන්නේ නැහැ කියලාත් කියනවා. ඒක සැර මේ කෑවට පස්සේ මේ උද්දච්චය නොයනව නෙවෙයි කොච්චර දොයනවා එයා දන්නවා මෙතන මොකද්ද මායාවක් තියෙනවා කියලා. ඒ නිසා එයා ඒ වෙනුවට ප්‍රත්‍යක්ෂ කළ හැක්ක මම දැන් මෙතන කියන එක. එහෙම නැත්නම් මේ ආනාපානය කියන එක පොඩ්ඩක් උරගාලා බලනවා. ඒක ඇත්තක්ද එහෙම නැත්නම් මේ මවාපෑමක්ද කියලා. ඉතින් මෙතනදී ඒ වාගේම බය හිතෙන්නත් ඉඩ තියෙනවා. යම් කිසි හෝ මානසික අසමබර භාවයක් තියෙන එක නම් මෙතෙන්දී අනිවාර්යයෙන්ම පරික්ෂාවයි. මානසික අසමබර භාවයක් කියලා කියන්නේ අධිමානයක් හෝ අවමානයක් සහිත කෙනෙක් කද්දාකත් මේ මට්ටම් පන්නන්න බෑ. ඍදීපාද යනකොට ඉස්සර කියනවා අර සීතකම් වලට යවද්දි මොකද්ද ඉදිකටු පානදකද යහපැත්තට පයින්න බෑ කියලා විශාල දීවැලක් පේනවා කියලා මොකද්ද කතාවක් තියෙනවා. මම දැන් දැන් තියනවාද කියලා. ඒක පණින්න බෑ. ඒගොල්ලන්ට බය හිතෙනවා කියලා. පොඩි වතුර පාරක් තියෙනවා. ඇත්තටම තියෙනවා. ඉතින් මේ වගේ මානසික අසහන තියෙනකට යනවා දෙක සීලයේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. මෙතෙන්ද එනකන් මම කියන්නේ ඒ සාර්ථක වෙයිද කියලා යන්න විදිහ තියෙනවත් පිටින් එහාට යන්න යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඒ සීලේ අඩුපාඩුව මෙතෙන්දි විශාල රත්විචි යකඩ වලල්ලක් වගේ පේන්න පටන් ගන්නවා. ඉස්සරහට ය아가න්න බැරි වෙන නිසා ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්පන්න භාවයේ සහ කායික සෞඛ්‍ය සම්පන්න භාවයේ සම්බවර භාවයේ ඊටමත් වැඩගත් එහෙම කෙනාට මේකේ දූවිල්ලක් තරම්වත් දෙයක් නැහැ. එකලස තියෙන කෙනාට ලෑස්තිලා යන කෙනාට මේක දූවිල්ලක් තරම් දෙයක් ෆුක් කාලා පිඹලා අරින්න පුළුවන්. නමුත් ලාමක ආශාවල් සහිත මානසික ආසාන සහිත සීලයේ පිළිඳ අඩුපාඩුකම් තියෙන කරන මේක මහා ගීතාල ගිනි ගත්ත යකඩ වැටක් වගේ හැපැතට ය아가න්න බැරි. ඉතින් නමුත් ඒ යෝගාවචරය මේනොට කාමයේ ගෙවම් කළා, කාම සංඥාව ගෙවම් කළා, රූපේ ගෙවම් කළා, රූප සංඥාව පටලවිච්ච කෙනෙක්. ඒ නිසා පියවර ගානක් ඉස්සරහට ගිය කෙනෙක්. නමුත් තාමත් ඉවර නෑ අභියෝගතා පරීක්ෂණ. හැම තැනම උරගක පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවට අපේ ශාසනය නැත්නම් මේ තේරවාදයේ විතර මෙච්චර ලස්සන තුරු මොනම ශාසනයකවත් නෑ. මොනම සාසනයකවත් නෑ මේක කරලා අතපහුව වෙච්ච වැටිච්ච අත්අල්ල කඩාගත්ත විශාල පිරිසක් ඉන්නේ ඔක්කොම සටහන් තබලා ගිහලා තිනවා මම මෙතෙන්ට ගියා මෙතෙන්ට කෑවා. කාපු නිසා මට මෙච්චරක් මේ පසට එන්න වුණා. ඕගොල්ලෝ කරලා තියෙනවද දන්නේ මේ අර නයින් සයිනි මං ක්‍රීඩාව කියලා එකක් තියෙනවා. හරියට ඉත්ත ගිල නායේ කටට වැටුනොත් එහෙම කෙලිම නායගේ වලිගේ තියෙන තැනට යන්න ඕනේ. ආයෙ කතා කරන්න දෙයක් නෑ. එයි මට මෙහෙමුනේ කියන්න අහන්න දෙයක් නෑ. ඉනි වගේ මුලට ගියොත් උඩට යන්න පුළුවන්. ඉතින් මෙතන ගියාට පස්සේ සාමාන්‍ය වචනෙන් කියන සම්පූර්ණයෙන්ම අහම්බයක් භාවනා ජීවිතය කියන්නේ. මෙතන ගියාට පස්සෙත් මේ මොනම දෙයක් හරි අභිවන්දනය කෙරුවොත්, අජෝසනය කෙරුවොත්, අභිනන්දනය කෙරුවොත් නායක කටර ගියා වගේ තමයි වැටෙන්න ඕනේ බලය. ඉතින් ආයෙසර කිච්චු දාලා යන්න පුළුවන්. නමුත් කොයි වෙලාවෙ නායක කටර වැටෙද, කොයි වෙලාවෙ ඉනිමඟ මොනකට වැටෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් මේකෙදි තියෙනවා නිහතමානීකමේ විශාල අරසාවක්. ඒක මේ උරගා බැලියකි සති අරමුණේ විශාල ශක්තියක් තියෙනවා. එයා දන්නා මේක සංඥාවක්ද නැත්නම් රූපයක්ද කියලා. එතෙන්ට යනකම්ම මේ උරගා උරගල ගෙනියන්න ඕන. එම ගිය කෙනාට තේරෙනවා මෙතනදී අනාතයි අසරණයි තමන්ගේ තමන්ගේ ඥාණය පමණමයි උදව් කරන්නේ. ඒ වගේම තමන් මේ ඉතිසල වරද්දාගත්ත ටික දෙවියෙක් වගේ, සක්‍රෙක් වගේ, බ්‍රහ්මෙක් වගේ උදව් කරනවා. මොකද එක්කෙනෙක්වත් නැහැ වරද්දාගත්ත ටිකට. වරදිනවාමයි. මේ නිකන් ග්‍රීස් ගහන ගිනා වගේ වැඩක්. නගිට නගිට පස වැනෙනවා බිම. එහෙම කරලා තමයි 30000 න් නගින්න පුළුවන් තැනකටපත් කරන්නේ. ඒ නිසා උගදෙනෙක් හිතනා මේ රූපය පෞද්ගල ලක්ෂණ හරහා පොදු ලක්ෂණට යෑම විශාල ඥානයක් කියලා. විශාල දනු සම්භාරයක් කියලා. විශාල චක්‍රවර්ති දනුමක් කියලා. නමුත් ඒ වගේ කෙලින් නෙමෙයි ගහන්නේ රූප සංඥාවෙන් ගහන්න කී දවසේ නිකන් හුලඟට පිඹල යනවා. නිකාංග දක්කනකොට මැරෙන්න පටන් අර ගන්නවා ඒක අල්ලගෙන නැහිනවා. පුංචි ආලෝකයක් එනකොට පුංචි සද්දයක් ඇහෙනකොට ඒ හැම දෙයක්ම නිමිති ගන්න හදනවා. ඉතින් එතෙන්දී යෝගාවචරයට මේ මේක අනිත්‍යයි මේ අනිත්‍යදී අභිවන්දනය කරන්න එපා, අභිනන්දනය කරන්න එපා, අජෝසනය කරන්න එපා කියන එක තව පැති පහකින් විතර සර්වඥාන්සේ සූත්‍ර පිටකේ තැන් තැන් වල දේශනා කරලා තියෙනවා. එකක් තමයි මේ දකින්න දේවල් එනකොට ඒක ඇත්තම රූපයක් වුණත්, රූප සංඥාවක් වුණත් නේතම් මම නේසෝ අමසු නමේසෝ වත්තා කියලා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මෙ නෙවෙයි කියලා අත්හැරීම පුරුදු කරන්න කියනවා. එහෙම සමහර තැන්වල කියලා තියෙනවා භාවනාව ඒ වෙලාවේ සතිය වඩන්න ඕනේ විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටි නිසා ගන්න බෑ. බොහොම විවේකීව බලන්න ඕනේ මේකෙන් හිත දරදඬු වෙන්න දෙන්නේ නැතුව. සාරාද්‍යයක් ගන්න අරකයි ආලෝකය ආවට ගණන් ගන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් විශාල ඥානයක් පානකොට ගණන් ගන්න දෙයක් නැහැ. ඔක මැනලා කිරලා සාරද්ද වෙන්න, දලදන් වෙන්න දෙයක් නැහැ. විවේක නිසා විරාග නිසා මේ ලැබෙන දේ රාග කරන්න එපා. මේක මගේ කියා ගන්න එපා. මේව මම කියා ගන්න එපා. ඔය එම් එස් ෆර්නෑන්ඩෝ බයිලා කියනකොට කියනවා මල්ලි මේව ලස්සන බයිලා, මේව මගේ කියපල්ලා, අල්ලගන්නilla කියලා බයිලා තියෙනවානේ. බුදුහාම කියනවා ලස්සන බන මගේ කියන්න එපා, අල්ලගන්න එපා. ඒ බයිලාවයි බණේ අතර වෙනස ඔච්චරයි. ඉතින් බයිලා වගේ බණ කියන්නේ කිව්වොත් බණ වගේ බයිලා කියන්නේ කිව්වොත් ඔතෙන් කියලා පස්සේ ඇල්ලුවාට පස්සේ ඉතින් අනාතයි. ඒ නැවතත් කියන එතන ඉස්තරහානියක් කරන්නේ එහෙම අහුවෙනවා හැම කෙනාම කවදා හෝ ඒක දැකලා අල්ලන්නේ නැතුව පුරුදු කරපු දාසේ පේනවා බුදුහාමුදුර අපේ අවුරුදු 2600කට ඈත හිටියත් උන්වහන්සේ ඉන්දියන් ජාතිකයෙක් වුණත් අපිට පණිවිඩය දීලා දීලා තියෙනවා. ඔබ කනවා කෑවට කමන්න රාත්තල් ගන්න දැනගෙන කාපා. බඩේ මෙච්චර බොක්කේ වෙන්චර රාත්තල් ගන්න තියෙන කියලා දැනගෙන කපන් දැනගත් දවසේ තේ යෝග කන්න නැතුව ඔතෙන් උන්ට අතහැරපන් එතකොට ඒ ඒ ඒ එන ඒ කිංකිණි නාදෙන් එන මිහිරි සද්දෙන් යාට වෙනවා කාමෙටත් ඔච්චරමයි කරන්න තියෙන එක මම කියා ගන්න එපා මගේ කියා ගන්න එපා මගේ ආත්මේ කියා ගන්න එපා ඒක විවේකීව බුද්ධි විඳපන් ඒකෙන් හිත දලදඬු කරගන්න එපා මට මෙච්චර කාමේ තිනවා අසවලාට නෑ නැත්තම් මට කාමේ නෑ දඬු කරගන්න ඒක විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් මේකේ ගෙවෙන පැත්ත විතරක් බලපන් පේන රූප සංඥාවල හට ගන්නකොට හරිම සිලිලාරයක් තියෙනවා. හරිම මනබන්ධනීය ගතියක් තියෙනවා. නමුත් ඒක ජීවෙන පැත්ත බලපන් ඒකට ප්‍රශ්නයක් එන්නේ නැහැ. පටිනිස්සක් ගන්න පස්සේ අත්හරිනාසුළු බැල්මෙන් බලපන් කියලා. ඒ වගේම කියලා තියෙනවා ඒ වගේ ඒ විවේකීව ඉඳලා ඒ විවේකයේදී ඔය යම් ශබ්ද යම් ගඳ යම් රස පහස පහළ වෙලා ඊට පස්සේ යෝගාවචරය ඒක කාලා එක්ක රාගය ඇති වෙලා එක්ක ද්වේෂය අතර නැගිටිනකොට පේනවා දැන් නම් මගේ හිත ඝන බහල රාගයේ තියෙන්නේ ද්වේෂයේ තියෙන්නේ නැත්තම් මෝහයේ තියෙන නමුත් ඊට ඉස්සලා තියෙන වෙලාවේදී මම මේ ලැබිච්ච දේ අල්ලන්නේ නැතුව හිටියානම් අභිනන්දනය නොකර හිටියානම් ගෙට නොවැදී හිටියානම් මට ඒ සාන්ත සුන්දර தත්ත්වය දිගට පවතින්න පුළුවන් වුණා. දැන් නම් සංඥාව ගොරෝසුයි කියලා ගොරෝසු සංඥාව ආපු ගමන් එයාට තේරෙනවා නම් මං ඉඳලා ආවේ මේට වෙදී සිවුන් සංඥාවක් කියලා. ඒතන් සන්තං ඒතම් පණීතං අදිදං උපේක්ඛා කියලා. අනේ තිබිච්ච උපේක්ෂාව හොඳයි. ඒක සාන්තයි. ඒක ප්‍රණීතයි කියලා. දැන් නම් මං ඒක අවශ්‍යන්න ගිහිල්ලා මං අවුල් කරගත්තා. අනේ තිබිච්ච එක හොඳයි කියලා සමහරලාට එහෙම මන්ත්‍රයක් මතුරන්නේ කියලා. මේ විදිහට විවිධ පැති වලින් විවිධ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා. මේක මෙතනදී තමයි බුදුහාමුදුරුවෝ හඳුන්ලා දෙන්නේ. මොකද දැන් යෝගාචර පේනවා මේ රූප සංඥාව කියන එක හරිම තුච්ඡ දෙයක්. හරිම රීත්තකයක්. හරිම අනාත්ම දෙයක්. හරිම අනුන්ගේ දෙයක්. මේ කොහෙදෝ යන එකක්. තුච්ඡ වූ රීත්ත වූ අනාත්ම වූ ශූන්‍ය වූ පරතෝ විච දෙයක්. নিকමට හරි මගේ වේවා කියලා හිතන හිතිල්ලකින් කොච්චර පටලවිලක්ද ඒ ඒ ඇති කරගත්තේ දැනුම ඒ යෝගාචර ඇද්ද ගැරියට පස්සේ සාමාන්‍ය කාම ලෝකේ මොනවා මතුවෙන්න ගියත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන කතියට ගියොත් තවත් උන්නම් වචන සෙට් එකක් උගන්වනවා නම් උගන්වන්න තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව. මේවා එන්න එපයි කියලා හිතන්නත් එපා ආපුදේ අල්ලන්නත් එපා. තමයි මේ භාවනා ජීවිතය ගත කරද්දී අනන්ත අප්‍රමාණ කාම ජයග්‍රහණ ලැබෙන්න බුල එකක්වත් ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ. එකක්වත් ප්‍රතික්ෂේප කරන්න. සර්වඥාන්සේ ඉන්න කාලේ සර්වඥාන්සේට මහා මේ මහා සමේවල් ලැබුණා. විශාල සෙනඟ පිරිස හම්බෙන්න බෑ. බුදුන්සේගේ මට ආයස වේවා. මහා සෙනඟ මුළු හැම ධක්කලෙම ඉන්න මිනිස්සුයි බුදුහාමුදුරු වඳින්න පටන් ගත්තා නම් බුදුරජාණන් කියන්නේ එකකින් අන්නම්බවන්නේ මට ආයස වේවා මට මිනිසු නැත්තනක් වේවා. ලැබුණයි කියලා තරහ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බුදුරජාණන්ට රත්තරන්ෙන් මණිකෙන් මුන්ති වලින් හදලා උදනවා. එකකටවත් අනේපයි කියන්නේ යන්නේ නැහැ. එන්නම් පාත්‍රය අරගෙන යන මොනක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකට මොනක්වත් කියන්නේත් නැහැ. ඒ නිසා මේ ලැබෙන ලැබීමට වෛර කරන්නත් එපා. මේ බුදුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේ සමහර සංඝයා හරීම සුඛෝපභෝගී. අන්තිම සුඛෝපභෝගී. ඉතින් ඒ නිසා ගියෝ හිතනවලු මේක සංඛ්‍යාර ගැලපෙන්නේ නැහැ මේම සුඛෝපභෝගී දේවල් පාවිච්චි කරන්න අපිවත් පාවිච්චි කරන්නේ. ඉතින් යහම්දු දීලා බිනක් තියෙනවනේ ලැබෙන්න තියෙන ඉතින් මොනව කරන්නේ? ඕගොල්ලෝ සටමවයි කියලා ඉවසු ඉවිසියයි කියනවා කියලා. හම්බෙන්නේ නැතුව තියෙනවා ඒ ලැබෙනවා. අපි ඉරකල මොනව කරන්නේ? යහම්දුගේ ලැබීමට යහම්දු ලැබෙනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ භාවනා කරපු කෙනෙක් වශයෙන් කියනවා භාවනා කිරීමෙන් කෙනෙක් කවදාකවත් කිසිම දෙයකට නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. සුදුස්සෙක් වෙන්නේ භාවනාවෙන් ලැබෙන අරහත් භාවය අධ්‍යය කියන්නේ සුදුස්සා. නිසා යම් කිසි කෙනෙක් නම් භික්ෂුවකට මේ දේ ගැලපෙන්නේ නැහැ කියලා එයා දන්නේ නැහැ අපි බුදුහාමුදුරන්ගේ ගෝලෝ කියලා බුදුහාමුදුරන් සියල්ලටම සුදුස්සා. භික්ෂුව තමයි සියල්ලටම සුදුස්සා. ඒ නිසා භික්ෂුවට ලැබිය යුතු සම්පත් කවුරු ඊර්ෂ්‍යා කරත් ලැබෙනවා. ලැබෙන්න ඕන දුක කවුරු හූලවත් ලැබෙනවා. ඒ නිසා කවුරුත් කවුරුත් ගැන කතා කරන්න යන්න එපා. ඒව වෙන්නේ කාරණාවේ හැටියට ඒ නිසා ඒකට අවිරුද්ධ වීම. අවිරුද්ධ ප්‍රතිපදාව සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදාවෙන් කරගෙන යනවා නම් මෙතනදී ඒකේ පුදුමාකාර සියුම් ආරක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. මේ වගේ වර්ෂණ ආලෝකගේ ප්‍රඥා මේ වගේ උපේක්ෂා මට ලැබුණට ප්‍රශ්නයක් නැහැ. මොකද මම භාවනා කළා ශික්ෂණයක් තියෙනවා. නමුත් මේක මම කියා ගන්න එපා. ඒක ගැන අවිරුද්ධ වෙන්නත් එපා. ඊගාව චිත්තක්ෂණයේ ආලෝකය වෙනකොට අන්ධකාරයක් ආවත් ඒත් එච්චරයි. ඒ ඥාණය වෙනකොට තකතිරුකමක් ආවත් ඒත් එච්චරයි. ලুকু වීර්ය වෙනකොට කඩාවැට නිදිමතක් ආවත් ඒත් එච්චර තමයි. නිදිමත පවතින්න බෑනේ කුසීතකම නේද? ආලෝකේ පවතින්න බෑනේ අන්ධකාරය නේද මේ දෙකටම සමහිත පවත්න්න නම් ඒ යෝගාවචරක පරීක්ෂණ එන්නේ එන්නේ එන්නේ සියුම් තත්වලටපත් වෙනවා. අන්නේ සියුම් තත්වෙදිත් මේ යෝගාවචරය තාම අධික භාවනාවේ ප්‍රතිඵල හෝ තුච්ච පහත් තරම් නොවන මට්ටම් වලට වැටෙද්දි සැලෙන්නේ නැති මට්ටමට යන්න නම් බුදුජානක සඳහන් කරනවා ඒ විවේක මනසේ තියෙන දෙවෙනි ආනන්ද සප්පාය තමයි මේක කියලා. ධ්‍යාන මට්ටමට වගේ සමත පැත්තෙන් කතාන ධ්‍යාන මට්ටමට යන වගේ යෝගාචර ඉස්සල්ලාම නීවරණ නැත්තත්ට ගිහිල්ලා රූප ලෝකේ දකින්න එක ධාතු මනස්කාරයේ වශයෙන් එකාණෙන්ජ සප්පායක්. ධාතු මනසිකාරය ගිහිල්ලා අවකාශයට ගියාට පස්සේ ඒක ආනන්දසවයි. ඊට පස්සේ නාම ධර්ම වලට වැටෙනවා. රූප සංඥා ඒකෙත් ඇවිලව මොන්න જાතියෙන් Tamanව නටවන්න හැදුවත් මොන විදියෙන් જાති කෙරුවත් ඒ නොසලෙන තැන ගියාට පස්සේ දෙවෙනි ආනන්ද සප්පායටපත් වෙනවා. එයා තීරුම් අර ගන්නවා මෙව්වත් එක්ක එව්වට අපිට ආසාදනය වෙන්න විදියක් නැහැ අපි ඡන්දෙ දුන්නේ නැත්තම්. චේතනා පහල කරේ නැත්තම්. ප්‍රකල්පනා පහල කරේ නැත්තම්. ගැන කතා කිරීමෙන් අභිවදනය කරේ නැත්තම් අභිනන්දනය කෙරුවේ නැත්තම් අජෝසනය කෙරුවේ නැත්නම් ඒ වාවට අභිනන්දනය කරන්නේ නැතුව අජෝසනය කරන්නේ නැතුව අභිවදනය කරන්නේ නැතුව හිටියොත් ඒව නිකන් ලොක් වෙන්න පටන් ගන්නවා වඳ වෙන්න පටන් ගන්නවා ඇටි හැලෙන්න පටන් ගන්නවා බුද්ධම ශක්තියක් එන්න පටන් ගන්නවා මේ කෙලෙස් වලට මොනම ශක්තියක්වත් නැහැ මට ඇඟේ වදින්න මම ඡන්දෙ නොදුන්නු. නමුත් අභාවිත මනස ඡන්ද දෙන්නේ දැනගෙන නෙමෙයි. එනිසා ඉතින් එනකම්ම ගිහිල්ලා දැන් මෙයා ආවිල්ලා මාව වගලා ගන්න හදනවා වශී කර ගන්න හදනවා ඒ වතුර බෝතල දෙන්න හදනවා අපි කියන්නේ ඔක බීම තියන්න මම බලා ගන්න මගේ අතට දෙන්න එපා ආන් මේ විදිහට දක්ෂ වුණොත් විතරක් ඒ යෝගාවචරයට මේ දෙවෙනි ආනන්ද සප්පාය ඉඳලා තුන්වෙනි ආනන්ද සප්පායට යන්න ඊගාව සියුම් භාවයට නොසලන සප්පේට යන්න මෙයා සුදුසුකමක් ලබනවා. හැබැයි මේ ස්ථිරසාර ජීවිතයටම බලපාන සුදුසුකමක් නෙවෙයි. ඒ වෙලාවට ඒ සුදුසුකම ලබනවා. අනිත් දවසෙත් භවනා කරනකොට ඉතින් යනකොට ඒක උපයනවා. ඒ ඉපීම හරහා මේ தත්ත්වෙ එන්නේ එන්නේ වශී වෙන්න පටන් අර ගන්නවා. ඒ වශී වීම හරහා යෝගාචර තේරුම් අර ගන්නවා. තමන්ගෙම සාමාන්‍ය බුද්ධිය, තමන්ගෙම තර්ක ඥානය, අන්වේ ඥානය, තක්ෂ මේ තර්ක ඥානය හොඳටම ප්‍රමාණවත් මේකට හරි පැත්තට යොදව ගන්න තියෙනවා. ඒ නිසා ඒකට වෙන ක්‍රමයකුත් නැහැ. අත්තරදි හරහා තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා භාවනා කරන ගමන් නිතර අපි බණ අහමේ ඒකට අවශ්‍ය උපකරණ ටික ගාලා කරලා මැදලා තියාගන්න. මැදලා තියාගෙන ඉවලා කිවි වෙලාවක හරි. හරියට මෙතෙන් එනකොට මේ ආලෝකයක් ආවෝ ගැන කතා කරන ඉඳ වැඩක් නැහැ. උඹ හිත පිරිසුදු තියාගෙන ඊගාව චිත්තක්ෂණ ලෑස්තිය. අන්ධකාරයක් ආවේ ඒකටත් ඔච්චරයි. සැපක් ඇතුණා ඒකත් ඔච්චරයි. හිත විසිට ගියා ඒකත් ඔච්චරයි කියලා මේක බල බල ඉන්නකොට තේරෙනවා මේ අවුරුදු 2500කට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය. අපි වගේ দমনය කරන්න බැරි පුරුෂයෝ පුදුම විදියට দমনය කරනවා. ඒ দমনය කරන්නේ ධර්මයේ තේරුම වැඩි වෙන්න වැඩි වෙන්න. භාවනාව වැඩි වෙන්න වැඩි වෙන්න. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න අපි සුමේද තාපසතුමාව දීපංකර බුද්ධ පාමුලේ වැටුණා වගේ අපි බුදුහාමරණ කියන අනේ ඔබ වහන්සේගේ සීරිපත්වල දෙක මඩ ගා ගන්න එපා මගේ කඳ උඩින් යන්න කියලා අපේ ජීවිතේ පූජා කරන්න අපි ලෑස්ති වෙනවා. අපි කය පූජා කරන්න අපි ලෑස්තන ඒ කරන්නේ හුදු ප්‍රසාද සද්ධාවෙන් නෙවෙයි. අමෝලික සද්ධාවෙන් නෙවෙයි. මේ කරලා බලලා Taman නම්විච්ච අද්දකීම් ප්‍රමාණයකින් ඒ නිසා එnde end end ඒ සරුවචනාංශේ නොකියන බන නිස්සද්දව කියවෙන බන මේ වචන ආස්යෙන් දෝංකාර දෙන්න පටන් ගන්නවා. ඒ දෝංකාර දෙන්න දෙන්න දෙන්න දෙන්න ඒ කෙනාට ධර්මය බුදුන් කියන්නේ කවුද කියන එක තේරෙන්න පටන් ගන්නකොට තමයි මේ ශාසනයේ ස්ථාවරය කියන එක ධම්මටිහිතිය කියන එක එහෙම නැත්නම් සමාජිකත්වයේ කියන එක තහවුරු වෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒ තහවුරු වීමත් එක්කම වටිනාම දේ තමයි නොසැලෙන බව. එන්න එන්න එන්න එන්න මහා ධීර භාවයක් මහා තාදී ගුණයක් නොසැලෙන බවක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක ක්‍රමයෙන් වෙන්න නිසා යෝගාවචරයට ඉවසා දරාගෙන ඉන්න බැරි කමක් ඉන්නේ නැහැ. නමුත් ඇත්තටම කියනවා නම් ඒක ඉතාමත්ම ගැඹීරයි. ඉතාමත්ම අමාරු එක සැරේ වුණොත් දරන්න බෑ. ටිකින් ටිකින් වෙන නිසා යෝගාවචරයට රතුරු ගෙනික පොත් අරින්න වගේ රත්නයක තිබුණ රත්තරනක තියෙන මල කපල හරින්න වගේ ඒ ඒව අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න මේක ප්‍රබාසට ඉන්න පටන් අර ගන්නවා. ඒ නිසා අද දක්වා නැත්නම් ඊයේ දක්වා දේශනා කරබන නැතුව අද එක විතරක් කිව්වනම් මං හිතන්නේ හුඟාවක් අපහසුටපත් වෙනවා කොහොමද මේක ගල්පගන්නේ කියලා. නමුත් අර ටිකෙන් ටිකෙන් ටිකෙන් සුද්ධ කරන සුද්ධ කරන යනකොට එකින් එකට එකින් එකට උපනිශ්චය කරගෙන යනකොට තමයි ගැඹුරකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් තාමත් ආනන්ද සප්පයි සූත්‍රය ඉවර නැහැ. තවදුරටත් හෙටත් බණ කියන්න ඉතුරු කරමින් අද ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිර දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා